අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන දවසේ ධර්ම දේශනාවට සිළුවම දෙනායි සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංචා උසෝ දස ධම්මා දුප්පටි විඥා දස අරිය වාතාති තී ගරුකඩිතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ආර්ය ආර්ය වාසා නැත්නම් ආර්යයන් වහන්සේලා වාසය කරන ස්ථාන නැත්තම් ඒ චිත්ත tatt 10ක් ඊටාම දැනගැනීමට අමාරු එහෙම නැත්තම් දුෂ්කර ලබාගත යුතු දේවල් 10ක් විදිහට දස දුප්පටි විජ්ජ ධර්ම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට මතක් කරනවා බණ භාවනා කරන පිළිස් වශයෙන් ඉතින් ඒ 10ට දස අරිය වාසා කියලා නම් කරලා තිනවා ආරි වාස 10ක් ආර්යයන් වහන්සේලා ලදලද අවස්ථාවල ඒ චිත්ත tattweටපත් වෙලා නැත්නම් තමන්ගේ හැබැයි නිවහට ගියා නිවහනට ගියා වගේ තමන්ගේ වාසස්ථානට ගියා වගේ ගත කරනවා. ඒ ගත කිරීම සඳහා අපි සූත්‍රයේ මේ වශයෙන් මොනවද මේවා කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ මෙච්චර සංකීර්ණ පෘථග්ජන ලෝකෙක මේ වගේ දෙයක් අපිට ලබා ගන්න පුළුවන්ද කියලා හිතලා බලලා තර්කානුකූලව සලකා බලන්න ඕනේ. අන්නේ දෙකම උනාට පස්සේ තමයි කෙනෙකුට මේ වගේ දෙයකට මම උත්සාහ කරන්න ඕනේ. මේක වෙන්න පුළුවන් වැඩක්. මමත් උත්සාහ කරන්න ඕනේ කියලා. ඒක සිද්ධ වෙන්නේ සුතමේ චින්තාමේ කියන ඥාන දෙකෙන් පස්සේ. ඉතින් මෙවැනි ධර්ම දේශනාවකදී අපි සමහරලාට මේ වගේ දෙයක් ප්‍රථම වතාවට අහනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පිළිවෙල ධර්ම පිළිවෙල ඒ වගේම අපි යම් දන්න යම් යම් කෑලි කොටස් එකතු කරලා මේක ඉස්සෙල්ලාම අපි අපේ ධර්මය චින්තාවට එහෙම නැත්නම් ධම්ම විචයට එහෙම නැත්නම් ඒකට කියනවා ධර්ම අන්වේ කියලා. ධර්මාන්වේ ධර්මානුකූල කල්පනාවකට යන වෙලාවක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒකට මීමන්සා බුද්ධි කියලා කියනවා. ඒකට විචාරය ධර්ම විචාරය කියලා කියනවා. ඉතින් මේක එක එක විදිහවලට එක එක වෙලාවල් වලදී අර දන්න අහලා අහලා තියෙන දේ ජීවිතයට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ සම්බන්ධ වුණාට පස්සේ භාවනා කරන්න ගෙනුනා ඒක ලොකු ධෛර්යයක් ඉදිරි ගමනට තල්ලුවක් සිද්ධ වෙනවා. දැන් මා තුල මොකද්දෝ වෙනසක් සිදු වෙමින් පවතිනවා කියලා. මේ බණ අහපු නැති කෙනෙකුට මේ වෙනස වුණොත් එයා තක්මුක් වෙනවා. මේ මොකද මේ වෙන්න හදාන්නේ? බඩීලියන්ට හදාන්නේ. වමනියන්ට හදාන්නේ. කියලා කල කල කලබගෑනියක් ඇති කරගන්නවා. ඉතින් ඒක නොවීම පිණිස ඉතින් සරුවචනාංශවා දේශනා කරලා තියෙනවා. මෙහෙම වෙනවයි කිය. ඒකට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අපිට නැවත නැවත මතක් කරනවා භාවනා කරනකොට මේ අපි ඇසුවිරු දේවල් Taman තුල සිද්ධ වෙනකොට ධර්මාන්වේර දාලා බලන්න. එහෙම නැත්නම් ධර්මානුකූල කල්පනාවට දාලා බලන්න. ඒවට ණය විපස්සනාව කියලාත් කියනවා. ඒකට අන්වය ඥාන කියලාත් කියනවා. ඉතින් මේකට ධම් චින්තාමය ඥාන කියලාත් කියනවා. ඉතින් මේ අන්වේ ඥාන වලට අවස්ථානුකූල එක දාගන්නවා කියන එක අවස්ථානෝචිත නැත්නම් අවස්ථාවාදී කියලා කියනවා. හැමෝට මේක නැහැ. ඒ කවුරු හරි ඇවිල්ලා නිතර නිතර කියලා දුන්නත් ධර්මාන්වේ පහළ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අන්වේ ඥාන පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒක අවාසනාවන්තකමක්වත් කාලකන්නිකමක්වත් නෙවෙයි. ඒක කලාතුරකින් ලෝකෙ සිද්ධ වෙන දේවල්. නිලුම් පිපෙනවා වගේ, ඉරහඳ පායනවා වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඒව අපි කොච්චර අහලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අහලා වැටුනේ නැතත් ප්‍රශ්නයක් නැහැ. අහලා වැටුණත් ප්‍රශ්නයක් නැහැ. භාවනා කරනකොට මේ දෙක තුනම පෙළ ගැහෙන වෙලාව කියලා කියන්නේ අකුණු විදුලි කොටන වෙලාවක් වගේ. පරිසරය සකස් වෙච්චාම එකපාරට විදුලි ඡාපයක් යනවා. මොන විදිහකින්වත් එක චිත්තක්ෂණ කලින් හිතා ගන්න බෑ දැන් විදුලි ඡාපයක් යයි කිය. චිත්තක්ෂණ පහ වුණාට පස්සේ හිතන්නත් බෑ මෙන්න මෙතන විදුලි ඡාපේ කෙටුනේ කියලා. හරියටම විදුලි ඡාපේ යද්දි බලන්න හිටියොත් ඒක විහිදෙන ආකාරය බලන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා ඒ සූදානම එළඹ වාසය කරන ගතිය තමයි අප්‍රමාදී කියලා කියන්නේ. බනාලා තියෙන්න ඕනේ. මේ වගේ දේවල් අහරහ තමයි මේක අපිට හේතු ගෙන්නෙන්නේ කියන එක තේරුම් ගන්න තියෙනෝනේ. ආ ඒක තමයි මේ වෙන්නේ කියලා දක්කු මුක්කු නැතුව අර ධර්මාන්නේ වැඩ කරන වෙලාව ජීවිතේ සම්පූර්ණ අලුත් කරන සුළුයි. එහෙම නැත්නම් තිරියම් කරන සුළුයි. අන්නේ විදියට කරගෙන ගිය මේ දේශනාවලියේ අද ඉදිරිපත් කරන්න හදාන්නේ අපි ඊයේ අනාවිල සංකප්පෝ කියන එක සාකච්ඡාවට ගත්තා. අද යන්නේ පස්සද්ද කාය සංඛාරෝ කියන වචනය. ඉතින් මේ කාය සංඛාර නැත්නම් පවතින කායක තියෙන්න පණ තියෙන කායක තියෙන පුළුවන් අඩුම දේ. ඒක නැත්නම් කය පණ තියනවා කියන්න බෑ කියන වගේ අදහසක් කාය සංඛාර කියලා කියනවා. අපි දන්නවා එක එක දෙයට ඒකටම ආවේනික ලක්ෂණ වගේක් තියෙනවා අත්‍යන්ත ලක්ෂණ වගේක් තියෙනවා ඒ ලක්ෂණය අනිවාර්යයෙන්ම අත නෑර ඒ දේ තියෙනවා ඒ අනුව අපි මේ දේවල් වෙන් කරලා හඳුනා ගන්න. ඒ වගේ සසංජීමි සමනකේ කියන විදිහට සංඥාව සහිත මනස සහිත කයේ නැතුවම බැරි දෙයට කාය සංකාර කියන වටිනවා කියලා අර්ථකථනයක් අලුත් අර්ථකථනයක් රැඩිකල් වාදී අර්ථකථනයක් ඥානানন্দ ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා අටුව ආවිචින අදහසත් පොඩ්ඩක් මණ්ඩ ගිහිල්ලා. ඉතින් මේ කාය සංඛාර කියලා අහනකොට ත්‍රිපිටකයෙන් කිනහට දක්වනවනම් චුල්ල වේදාල සූත්‍රයේදී ධම්මදින්නාවගේ උත්තරේ වෙන්නේ ආස්වාස් ප්‍රසවාස දෙක තමයි කාය සංඛාර කියන්නේ. පණ ඇති කායකට සංඥාව තියෙන කායකට නැතුවම බැරි අත්‍යන්ත දේ තමයි හුස්ම. ඒක නිසා හුස්ම සියල්ලම නියෝජනය කරන. අපිට කේන්ති ගියාම එන හුස්ම අපිට සංසිඳිච්චාම එන හුස්ම අපි සුව වෙනකොට එන හුස්ම අපි ලෙඩ වෙනකොට එන හුස්ම වාති කිපිච්චාම එන හුස්ම පිත කිපිච්චාම එන හුස්ම සෙම කිපිච්චාම එන හුස්ම කොහොම වෙනස් ඒ නිසා හුස්ම පිළිබඳව 11 ආකාරයක් ප්‍රශ්නකුත් අහලවල තිබුණේ දමතක් කෙරුවට පස්සේ දන්නවනම් ඒ ඔක්කොම දන්න වෙන විදිහකට කියනවා හුස්ම දන්න මුළු ලෝකෙම දන්න හැබැයි සාමාන්‍ය හුස්ම කියන්නේ හුලං. ඉතින් අපි කවදාවත් විශ්වවිද්‍යාලයක හුලං පිළිබඳ මේ අන්තයක් නැහැ. හුස්ම පිළිබඳ ඉගෙන ගන්න මේ මුළු සියල්ලම උගන්වන මේ හුස්ම පිළිබඳ උගන්වන කිසිම ෆැකල්ටි එකක් නැත්තේ නෑ. ඒ වගේ තියෙන්නේ වෙන වෙන බහු භූත දේවල්. ඉතින් මේ පස්සන්බයං කාය සංඛාරං කියන එක අපි සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනි චතුස්කයේ තුන්වෙනි පදේ විදිහට දාන්නේ. කයෙහි කාය සංස්කාර සංසිඳුවමින් සංසිඳුවමින් හුස්ම ගන්න කියනවා. ඉතින් ඒක විවිධ අර්ථකථන තිබුණා. නමුත් පසුගිය අවුරුදු 20 30 ඇතුළත බොහොම ප්‍රායෝගික අර්ථ දැන් එළියට එන්න පටන් අරන් තිනවා. මේ හුස්ම සංසිඳුවමින් සංසිඳුවමින් හුස්ම ගන්නයි කිය. ඉතින් ඒක විස්තර කරනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා ඕනම කෙනෙක් සක්මනක් වගේ එකක් ඇවිල්ලා වාඩි වුණාට පස්සේ කියන්නේ පරියන්කේ මුලදී හුස්ම මම ගොරෝසුයි. ඒකට ඕලාරික ආශ්වාස ප්‍රශ්වාස කියලා කියනවා. දුරට නාස්පුඩු පුරවාගෙන හුලං ඇතුල් වෙනවා හුලං පිට වෙනවා. හත් ඒහිම නැත්තම් අපි කිව්වොත් හුස්මෙහිම හිත පවත්වමින් භාවනා කරගෙන ඉන්නකොට අපි අත්දකිනවා අත්දකී යුත්තක් නෙමෙයි මේ කියන්නේ අත්දකිනවා මේ හුස්මේ සංසිඳීම. ඉතින් ඒක සුවිශේෂී ලක්ෂණයක් විදිහට අටුවචාන් වහන්සේ පෙන්නනවා. වෙන ඕනෙම අරමුණක් දිහා බලනකොට ඒ අරමුණ ලොකු වෙනවා, ප්‍රසිද්ධ වෙනවා, ගොරෝසු වෙනවා. හුස්ම විතරක් මේ ලෝකේ බලාහන ඉන්න ඉන්න සංසිඳනවා. ඒ නිසා ආස්වාස් ප්‍රසාසය අරමුණක් කරගෙන භාවනා කරන්න සෑහෙන තීක්ෂණ බුද්ධියක් ඕනේ. මොකද අනික් කර්ම දිහා බලන්න බලන්න ඒක බබලනවා, දිදුලනවා, ගොරෝසු වෙනවා. හුස්ම විතරක් බලන්න බලන්න බලන්න ඈත් වෙනවා. ඒ නිසා බලපු ගමන් අපි කියනවා හුස්ම මට අල්ලන්නේ බැරි වෙනවා, නැති වෙනවා. ඡය වෙනවා තුනී වෙනවා. එයා හිතන්නේ මම හුස් ආශ්‍රව ප්‍රසවාස මට අරමුණු කරන්න බෑ. ඒක ගැළපෙන්නේ නැහැ කියලා. ඒක සරුවච්චන් මහන්සියම දේශනා කරනවා ආනාපාන සති සූත්‍රයේ චිත්තානුපස්සනාවට යනකොට කායනුපස්සන වේදනානුපස්සන ඉවර කරාට පස්සේ අතරමැදදී පොඩි මත ප්‍රකාශ කිරීමක් කරනවා මුට්ටස් සතිච්ච බික්කවේ අසම්පජානස්සන නාහම්බික්කවේ මුට්ටස්සතිච අසම්පජානස ආනාපාන සති සමාධින් වදාමි. මහනි සතියේ නැති සම්පජඤ්ඤේ නැති කෙනෙකුට මේ ආනාපාන සතියෙන් ආනාපානෙන් සතිය සමාධිය ගන්න අමාරුයි. මොකද අපි හිතන්නේ බලන්න බලන්න ලොකු වෙවි ලොකු වෙවි එනකොට තමයි සමාධිය එන්නේ කියලා. මේක වෙන්නේ අනිත් පැත්ත. බලන්න බලන්න මේක නොපෙනියා. ඒ නොපෙනියන්නේ සමාධි ලක්ෂණයක් කියලා මෙලෝ කෙනෙක් හිතන්නේ. ඒගොල්ලෝ හිතන්නේ සතිය නැති වුණා. සමාධිය නැති වුණා. මම නුසුදුසෙක් වුණා. බලන්න හිටපොදි නැතුණා. දැන් මම මොකද කරන්න කියලා මුසුප්පු වෙලා වටපිට බලන. අර නැතිවීම ප්‍රගතියක් බවට නැතිවීම කෙලෙස් හඩවීමක් බවට නැතිවීම කියන්නේ ප්‍රතිපදාවේ ඉදිරියක් බවට සුතුමේ ඥානෙ තිබුණ නැත්තම් ඒකත් ඒ වෙලාවෙම සාක්ෂි උනේ නැත්තම් Tamanට ඊයේත් මං වරද්දාගත්ත පෙරේදත් වරද්දාගත්ත මේක සමහර විටක මේක භාවනාවේ දියුණුවක් වෙන්න ඇති කියලා ඒ වෙලාවේ Tamanda වැටෙන එක බුදුන් පහල වෙනවට වැඩිය වටිනවා. කොච්චර බුදුරු ලෝකේ පහල වුණත් භාවනාවේදී මේ යද්දි මේ වෙන්නේ සංසිඳීමක් මේක මට ලක්ෂ කෝටි වාරයක් වෙලා තියෙනවා. මම මේ හැම වෙලාවෙම බලාපොරොත්තු සුන් කරගෙන වෙන අරමුණු හොයාගෙන ගියා. වෙන ගුරුවරු හොයාන ගියා. වෙන භාවනා මධ්‍යස්ථාන හොයාන ගියා. ඒක නිසා මම මේකට අනුග්‍රහ කිරීම නෙවෙයි කරේ උණුතරුවක් කරන එක තමයි කරේ. මූණට කියලා ගහන එක තමයි කරේ. දැන්වත් ඊය මොළ පෑදිලා සතිය සම්පජඤ්ඤේ පහළ වෙලා මේකට අනුග්‍රහ කරන්න ඕනේ කියන්නේ කර්ම ගෙවිච්ච දවසේ තමයි. එතකම්ම කර්ම ගෙවෙනවා. එතකම්ම අපි කරන්නේ මේකට අඩු අවුල් පාස දාන එක තමයි. ඒ නිසා ආනාපාන සති භාවනාව බුදුවරු පහළ කරන භාවනා කියලා තමයි කියන්නේ. දහසක් බුදුන් බුදු වෙන පාන්දර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ආනාපාන දිහායි. මොකද ඒක වෙන්නේ සංසිද්ධිය විතරයි. මේ ලෝකේ තියෙන හරියක් තියෙන කුප්පණ දේවල්. සම 40 කර්මස්ථාන කියලා තේරවාදී පිළිගත්ත කර්මස්ථාන 40ක් තියෙනවා. ආනාපානේ විතරයි වඩන්න වඩන්න ගෙවෙන්නේ. අනික ඔක්කොම වඩන්න වඩන්න ඇවිස්සෙනවා. ලොකු වෙනවා. ප්‍රසිද්ධ වෙනවා. ගොරෝසු වෙනවා. ඉතින් මේකට අනුග්‍රහ කරනවා කියන එක නැත්තම් මේ කාය සංඛාර කියන ආස්වාද ප්‍රසාසයේ පස්සම්භනයක් සංසිඳීමක් සූක්ෂම බවටපත් කිරීමක් ආර්ය වාසයක් කියලා දන්නවනම් ඒක ආර්යයන් වහන්සේලාට විතරක් කළ හැක්කක්. මොකද පුරුතඥය හැම වෙලාවෙම එතකොට ඔළුව නරක් කරගෙන පපුවේ අද්දෙක් ගහගෙන අඬන්න පටන් ගන්නවා බලන්නකෝ වෙච්ච දේ මෙච්චර ලස්සන තිබුණ සතිය නැති වුණානි. මෙච්චර ලස්සන තිබුණ සමාධිය නැති වුණානි. මෙච්චර ලස්සන තිබුණ ආනපාන නැති වුණානි කියලා හුස්මක ගෙවි යෑම බලන්නත් අපි බයයි. ආස්වාසෙ ගෙවි යෑම. ප්‍රසවාසෙ ගෙවි. ඒ නිසා ආස්වාස ප්‍රසවාස දෙකම ගෙවි යනකොට උනත් ඔන්න අර දිවයට තියෙන පෙත්ත තියෙන්න වෙනවා. නැත්නම් heart attack. ඔන්න කොලෙස්ටරෝල් නගිනවා. ඕන නැත්නම් giddiness එන්න පටන් ගන්නවා. මොකද මේ බිච්ච දෙයක් නෙවෙයි හෝම්ම ගන්න බැරි වුණා කියලා කියන්නේ. හෝම්ම ගන්න බැරුව. ඉතින් අපැත්තේ ළමයෙක් විභාගෙට ගිහිල්ලා ඇවිල්ලා ගණන් පත්‍රයට. කොහොමද පුතා මට ගණන් පත්‍රය දැක්ක විතර හෝම්ම ගන්න බැරි වුණා කිව්වා මොනවත් තේරෙන්නේ නැහැ කිව්වා. ඉතින් උංග දෙනකොට භාවනා කරනකොටත් හෝම්ම ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා හුස්ම අල්ලන්න බැරුව දඟලනවා. ඇඟ හීන් දාඩි දාන. ඔළුව කරරකවන. එක පැත්තක් සීතල වෙනවා, එක පැත්තක් කුණුසුම් වෙනවා. මේ වෙච්ච නැති එක්කෙනෙක්වත් මේ ස්වභාවය නැහැනේ. ඔව් කිසි කෙනෙක් දන්නේ නැහැනේ මේ භාවනාවේ පස්සම්බණයකට මේ සූදානම් වෙන්නේ අරමුණට හිත கிඳා බැසීමක් වෙන්නේ ඉnde ඉnde ඉnde අරමුණ සියුම් වීමක් වෙන්නේ කියලා මේකට අපි විවිධාකාරයෙන් චෝදනා පත්‍ර ලියලා බෑ අයියෝ මේ හුස්ම පොඩ්ඩ සුනී වෙනකොට ඔන්න කවුරුරි කැස්සා. එහෙනම් මහා වැස්සක් වැස්සා. එහෙනම් මැස්සෙක් ආවා කියලා අර ඒ වෙලාවේදී මාර්යා දාන පොඩි ට්‍රික් එකට හුස්ම අමතක කරලා කැස්සයි වැස්සයි මැස්සයි එක එන්න දිග චෝදනා පත්තර. ආර්ය වාසය කියලා කියන්නේ ආදාන කැස්සක් ඇත්තට වැස්සක් වැස්සට මැස්සෙක් ආවට හුස්ම තුනේ වීම බලන්න බැරි නම් වැඩක් නෑ මට පුළුවන්. බෝර තරමක් ඇහවා. ඕන තරමක් වහපන්. ඕන මැස්සෙක් වරේ. කියලා මේ අල්ලපන ලස්ස දියටින් ගින්දර ගෙනියන්නාසේ මේ ගෙවෙන හුස්ම දිහා බලන්න පුළුවන් නම් ලෝකෙම දැනගත්තා. මේ ලෝකෙම තියෙන අන්න එක වළක්වන්න. මායයක් තියෙන එක වළක්වන්න. අහල පහල තියෙන සේරම ඒව වළක්වන්න ඉන්නේ මෙන්න මේ ඇස්සේ මෙන්න මේක දිගට පවත්වාගෙන යනවනම් එයාට තේරෙනවා මේ මේ ශිල්පේ දන්නවා නම් කලියුත් මේකයි කියලා දන්නවා නම් උපත්ති ඉඳලා මට මේ හැකියාව තිබිලා තියෙනවා. කිසි කෙනෙක් උගන්වලා නැහැ. කිසි කෙනෙක් කරලත් නැහැ. කිසි කෙනෙක් අත්දැකීමෙන් කතා කරන්නෙත් නැහැ. කිසි කෙනෙක් ඒක කරලා භාවනා කරනකොට එන කමඨාන සුද්ධ කරන්න දන්නෙත් නැහැ. මමත් ඉතින් අර නෑ කියන පැත්තට බෑ කියන පැත්තට චෝදනා කරන පැත්තට කැස්සට වැස්සට බය වෙලා කතා කර කර ඉන්නවා මිසක මේ ඔල් ඔක්කොම අල්ලපනලා ඇසරේ හුස්ම ගෙවි යෑමක් සිදු වෙනවද කියලා. ඉතින් අපි පොඩි ළමයින්ට කරන්නේ පාත්‍රයට ගහලා ඒ පාත්‍රේ ගෙවෙන තැන අල්ලන්න කියනවා. ඒ ගෙවෙනකොට උන් රැහියන්ගේ සද්ද ඇහෙනවා, ෆෑන් එකේ සද්ද ඇහෙනවා හැම දේවලම තියේදී අර සද්ද හිමීට අල්ලන්න පුළුවන් කෙනා දන්න කෙනෙක්. ඉතින් ඒක තමයි අටුවාචාර්ය වහන්සේ දෙන් පෙන්නන්නේ ආනාපාන සති සූත්‍රයේ. ඒක තියෙන්නේ විනය පිටකේ. විනය පිටකේ ඒ මේ තුන්වෙනි පරාජිකාවේ ඒක නිසා ඒක සූත්‍ර පිටක අටුවාවෙත් නෑ. හැබැයි විසුද්ධි මාර්ගයේ තියෙනවා. දෙකම ලියලා තියෙන එකම ආචාර්යින් වහන්සේ නිසා. තට්ටු කරපු ගමන් ගාන්ඨාරයට ඒක සිද්ධ වෙන්නේ සද්දේ අඩු වෙගෙන යන එක. ඒ අඩු වෙන සද්දේ කොච්චර දුරට යනකම් අල්ලන්න පුළුවන්ද කියලා කියන්නේ හුස්ම පිළිබඳව හොඳ සතියක්, හොඳ සම්පජඤ්ඤයක් තියෙනවා. ඒක නැති කෙනාට කියනවා මුට්ටස් සතිස්ස අසම්පජානස්ස නාහම් භික්කවේ ආනාපාන සති සමාධින් වදා. එහෙම කලකොල මනසක් ඇති කරන්න ඕනේ මේකයි කියලා දන්න තරම් දන්න සම්පජඤ්ඤයක් ඒ කියන්නේ සිහිනුවණක් නැති කෙනාට හුස්ම මෙහෙම ගෙවිගෙන යන හැටි සද්දේ ගාන්ටාර සද්දේ ගෙවිගෙන යද්දී අනික් සද්ද මැද මෙන්න මේක දිගේ මම යන්න ඕනේ කියලා දන්නේ නැත්නම් අසංවිධිත ජීවිතයක් කියලා කියනවා. ජීවිතේ සංවිධානයක් නැහැ. ඕනම කෙනෙකුට වැස්සකට කැස්සකට මැස්සකට මේක කඩන්න පුළුවන්. ඒක තමයි ලෝකේ කියන්නේ. අන්නේ මැදත් අපිට කොච්චරක් දුරට මේ ගෙවෙන සද්දෙදී අහන්න වගේ හුස්ම ගෙවෙන එක දිහා බලන්න ගියොත් හුස්ම තුනක්වත් බලන්න වෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍යයෙන් හොඳට භාවනා කරලා කෙනෙකුට ගියාම පේන හුස්මෙන් තමයි පටන් ගන්න. හැබැයි 1 2 3 බලනකොට ගැඹුරුම தත්ත්වයට යනවා. රත් වෙච්ච පියකින් බටර් කෑල්ලක් කපනවා වගේ. අතරමැද ග්‍රන්ථි ස්ථාන ගැටේ ස්ථාන නැහැ. කාගෙන බහින්. ඒ මොකද එයා දන්න භාවනාදී මොකද්ද සාක්ෂාත් කරන්න ඕනේ කියලා. මේ කහාපාට එළියෙන්න ඕනේ නැත්නම් ඔළුව කඩා වැටෙන්න ඕනේ නිින්ද යන්න ඕනේ. ඒ වගේ සලකුණු තියාන ගියොත් ඉතින් අතරමඟ තමයි. ඒ ඔක්කොම හොල්මන් කරද්දී ඒ ඔක්කොම ඇවිල්ලා ඉඟිබිඟි පාද්දී ඒ එකක්වත් අපේ වාසියෙන් වෙන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානා රුදු වේසමවා මඟ අවරන්නේ ඒව නැති කෙනෙක් නැහැ. හැබැයි මේ නානාරුදු වේසවල කුලයක් වංශයක් හොයන්න යන්න එපා. ජාතියක් වංශයක් හොයන්න බෑ. ඉන්න හැමදේම බාදයි. හරියට ඇහැට කුණ වැටුණා වගේ. අන්න ඒතියෙදි මේ හුස්මේ ගෙවීම දැක්කොත් ඉතින් මේ කතාවේදී හිතෙයි හුස්ම හරහා විතරයි නිවන් දකින්න පුළුවන් කියලා. නැත්නම් ආනාපානෙ විතරමයි කියලා. දැන් මොකෙත් එච්චර තමයි. දන්නවනම් එන ඕනම වේදනාවක්, එන ඕනම ආවේගයක් ගෙවෙන පැත්ත බැලුවොත් අපි ඒක ගෙවිලා ඉවර වෙන්න ඉස්සලා තව එකක් අල්ලගන්න. ඒක ගෙවිලා ඉවරනොත් ඒකේ ආනිසංස වාරය එතන තියෙන්නේ. අපිට කිසිම දෙයක් ඉවරනකම් ඉන්න බෑ. ඉවරෙන් ඉස්සලා තව එකක් අල්ලනවා. ඊට පස්සේ ඒක ගෙවෙන්න ඉස්සලා තව එකක් අල්ලනවා. ඉතින් මේ විදිහට මේ මිනිස්සයා කියන සතා පුතත්ජනයා කියන මිනිස්සයා පුදුම විදියට හැත් බැඳ බැඳ හැත් බැඳ බැඳ දුකම කරදරම අල්ලා අල්ලා කරදරෙන් කරදරට පැන පැන යනවා. මේකේ නිමාව පෙන්වන්නේ නැති එක තමයි තෘෂ්ණාවේ තියෙන තෘෂ්ණා කියන ගැටලන්නේගේ වැඩේ එකක් නෙමෙ වෙන්නේ ඉස්සලා ඊගාව එකක් මේකට පටලවා ගන්න. ඒක ඉවර වෙන්නේ ඉස්සලා තව එකක් පටලවා ගන්න. හරියට රේන්ද ගොතන්නවා. මේ බීරලු ගොතන්නවා. එකම ලණුව ගැට ගන්න ගැට ගන්න ගැට ගන්න ගියාම බොහොම ලස්සන ගෙත්තමක් වැඩෙනවා. හැබැයි අපි අහුවෙලා තියෙනවා. ඒක නිසා ආනාපානය කියන මේ ගෙවි යෑම එහෙම නැත්නම් පස්සම්බයං කාය සංඛාරං කියන නැත්නම් පස්සද්ද කායෝ කාය සංඛාරෝ කියන කාරණාවේදී මේ සංහිඳියාව මේ ගෙවන් කිරීම මේ ක්ෂය කිරීම මේ වැය කිරීම කියන එක ලෝකයේ අවමංගල්‍ය ලක්ෂණයක්. ඡේ වුණා නම් වැය වුණා නම් නිරෝධයටපත් වුණා නම් මල මරණය කියලා ගණන් ගන්නවා. ඒව අවමංගල්‍ය. මංගල්‍ය නෙවෙයි. මොහු ਸਰවඥාන්සේගේ තුන්වෙනි ආර්ය සත්‍යය නිරෝධ සත්‍යය. ගිවන් වීම. ඒක විශාලම, ඒ කියන්නේ මේ ලෝකේ නැති නිරෝධේ. ඒකට වඳිනවා. හැබැයි මේ හුස්ම නිරෝධ වෙනකොට එක්ක පැන්ඩෝල් ගහනවා එහෙම නැත්නම් මොනවා හරි බේතක් ගාලා කියනවා නිකන් හරි හුස්ම නතර වුණොත් එහෙම වැඩේ කොට උඩ ඒ නිසා යම් මට්ටමට අඩු වුණාට කමක් නැහැ බෙන් එහාට වැඩි වෙනවා නම් ඔක්සිජන් තීරය කියලා අහන ඔෆිස් එකේ ගෙන ආපු සිලින්ඩර් හදිස්සියකට හරි හුස්ම ගන්න බැරි වුණොත් ඌම්ම ගන්න බැරුව ගියොත් ඉතින් ඕම් කොලෙස්ටරෝල් නගිනවා. ඕම් ගිඩිනස් එනවා. ඕම් බ්ලඩ් ප්‍රෙෂර් නගිනවා. නගිනවමයි ඒක ගිනත් බය වෙන්න දෙයක් නැහැ. ඒසා මේ පස්සම්බයං කාය සංඛාරං කියන දට පස්සද්ද කාය සංඛාර වෙනකොට කායික මානසික தত্ত্ব බුද්ධම ඇවිසිල්ලක් ඇවිස්සෙනවා. ඔබ නිවන් දකින්න නම් ඕකෙන් එහා පැතර බලයන් කායට ජීවිතයට ආසාව නම් ගොතන්න අතර වෙන. ඒක කඩයින් පරීක්ෂණයක්. හැම කෙනාගේම කාය ජීවිත ආසාව පරීක්ෂා කරන. ඉතින් නාකි වෙන්න වෙන්න වැඩි වෙනවනේ. මොකද්ද වැඩි වෙන්නේ? බය. ඉකින උත්තරම පිළික හැදිච්ච පොඩි ළමෙක් කතා කරුවොත් එයා මරණ පිළිගන්න ලෑස්ති. උඟ පිළික හැදිලා ඉන්න ලෙඩුගේ හව අල්ලපු ගෙදර මිනිස්සු කැමති නෑ. ගෙදර මිනිස්සු කැමති නෑ. මම කියන මොකද්ද ප්‍රශ්නේ? ඉතින් දැන් මම ඉන්න හිටියත් මහා මල වාතයක නින්නේ මරණට කවන්නේ නෑ. ගෙදර මිනිස්සු අංජනම් බලනවා. තොවිල් නඩනවා. පඳුරු අයින් කරනවා පිරිත් නූල් ගැට ගන්නවා කොහොම හරි නායමිරි කළා අරු ඉන්න හැම මොහොතෙම විඳවනවා පිළිගහැරිලා කාටත් තියෙන පිළිගාවක් තමයි පිළිගහැරිච්ච එකයි මේ සාමාන්‍ය විඳවිල්ල කිසි වෙනසකුත් නැහැ අපි කරන්නේ තව කෙනෙකුට ආවුස දීලා ඒක තවත් අපා දුක විඳවන එක තමයි තියන්නේ කාට යන්න අරපංකෝ ඒ වගේ මේ හුස්ම ගෙවෙන වෙලාවේ දකින්නයි කියන එක බුදු කෙනෙකුට හැර ආර්යයන් වහන්සේ නමකට හැර ඒක අගය කරන්න බෑ. ඒක ඒකට කියනවා ඒගේ Nirodha ක්ෂය වීම වැය වීම බැලීම epistemological suicidal කියලා කියන ඥාන විභාගීය සීදීනසව ගැනීමක් කියලා. ඉතින් මේ බලව උද්‍යප්පේ ඥාණයෙන් එහාට යන්න කාය ජීවිත নিরপেক্ষ භාවය කියන ජීවිතය කියන්නේ ප්‍රාණයට ප්‍රාණේ තියලා තමයි toy නටන්නේ. එහාට ඉන් එහාට යන්න මේ රූපෙට රූපයක් සවුබිල්ලක් කුකුලෙක් කපලා හරියන්නේ නැහැ. ඌම කපන්න ඕන. ප්‍රාණයට ප්‍රාණෙම තියන්න ඕන. ඉතින් මම ඉස්සල්ලාම භාවනා කරේ 79 ඒකට ආවේ මුනින්ද්‍රජී කියන ගෝයන්කජීත් එක්ක එකට වැඩ කරපු එකන මුනින්ද්‍රජී ගොඩක් කලකට ඒ මහසි ක්‍රමේ කරේ ඉංග්‍රීසියෙන් තමයි කතා කරුවේ මම විශ්වවිද්‍යාලයෙන් අයින් වෙච්ච ගමන්ම තවත් 10කට ගියා ඉතින් යා කතා කරන කිව්ව කවදා හරි මරණය අත්දැක්ක දවසේ පහුවෙන්ද සෝවන් වෙනවයි කියලා. ඒ සියලුම කැපකිරීම පුද සත්කාර තටුව පුදන්න ඕනේ. ඉන්නේ ඉඳින්න මැරෙන්නේ කියන්නේ. ඉතින් ඒක තමයි මේ හුස්ම කියන්නේ. ඒක තමයි හුස්ම ගෙවි යෑම කියන්නේ. ඉතින් මේ හුස්මේ ගෙවි යෑම මරණය වශයෙන් උගන්වන අපේ ලෝකේ නිවනත් මහසිසාඩු ස්වාමීන් සඳහන් කරන මැරිච්ච හැම එකකටම බෝඩ් එකක් ගහන නිවන් සැප ලැබේවා. පළවෙනිම සුදුසුකම තමයි මරණ නිවන් ලබන්න මැරෙන්න ඕන. කොයි එකත් උපාසක වෙනවා. කොයි එකත් උපාසිකාව වෙනවා මරණ එක. ඒ නිසා කියනවා ලංකාවේ නිවන කංකුම් වගේ කියලා බොහොම ලාභයට ගන්න පුළුවන් ඕනේ පොලකින් එකයි ඕන කරන්නේ පොඩ්ඩක් මැරියා. ඊට පහුවෙන්ද ගමම එකතු වෙලා උන්ද සදා සදා රාමදානේ සතප්පවනවා බෝඩ් එකක් ගන්නවා කළු අකුරෙන් ගන්න හැබැයි. නිවන් සැප ලැබේවා. දැන් නිකමට හරි කාට හරි කියන නිවාසයක් ලැබෙන ගියා තෝ මැරියන් කියන එක තමයි අදහස. ඉතින් හැමදාම රිට්‍රීට් එකට ගියාම ඔක්කොමලා කියලා ධම්ම ජීවන්ට නිවාසයක් ලැබේවා. ධම්ම ජීවන්ට නිවාසයක් ලැබේවා. ධම්ම ජීවන්ට නිවාසයක් දැන් මම මැරිලා හොන්දට උරුයි. ඔක්කොමලා ඇවිල්ලා මට මේ කල්ැතුවම දෙනවා. අතින් යන්නේ ඒ තරමටම ඒ තරමටම නිවන මරණයෙන් එහා පැත්තට දාලා තියෙනවා. ඒ නිසා Nirodha Satya අපි මරණයෙන් එහා පැත්තට දානවා. එහෙම නැත්නම් කියනවා ගෞතම බුදු සම්බුද්ධ ශාසනයක නෑ. ඒක තියෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය කියලා. පින් වාක්‍ය මොන පිනක් කෙරුවත් මතු බුදුන මෛත්‍රී බුද්ධ ජානන් වහන්සේ දැක නිවන් දකින්න ලැබේවා කියලා මේ අප්‍රමාද ධර්මය ප්‍රමාදයට දාන. අන්නේ එහෙම ලෝකෙක ආර්යයන් වහන්සේලා ජීවත් වෙන්නේ කොහොමද? මේ හුස්ම පොද නැත්නම් කාය සංකාර පස්සම්බනේ සංසිඳ වීම. ඉතින් කාටවත් මේ හුස්ම සංසිඳීවා කියලා අපිට කාට පතන්න බෑනේ. මොකද එයා බාරගන්න එක මරණයක් විදියට. නිසා නිවන කාටවත් කාටවත් පතන්න බෑ. හැබැයි බුදුරජාණන්සේ ඒක තනි අලිය වගේ මාතංගනම් හස්ති රාජාසේ කඟවේනගේ තනි අඟසේ ප්‍රසිද්ධියම ප්‍රකාශ කරා අරියා වාසයක් තමයි පස්සත් පස්සත් පස්සම්බ කාය සංකාරෝ කාය සංස්කාර සංසිද්ධ වීම ආර්ය වාසයක් ඉඳ හුස්ම දෙකක් මැද නිවන තියෙනවායි කියලා කියනවා. ආස්වාසේ සංසිඳනකොට නිවන. අපි කිදි තක්මුක් වෙලා ඊගාට හුස්ම අල්ලනවා මිසක්කා මේ නිවන හරහා යන්නේ කියලා. ප්‍රසවාසී වෙනකොට ආය නිවන. ආයත් ආසාදිනුන නිවන මේක පෙන්වන්න නැතුව ආසර් ප්‍රසද්ද ගැට ගන්න එක තමයි තෘෂ්ණාව කරන්නේ. තෘෂ්ණාට කියන්නේ විසත්තිකා කියලා. ජාලිනී මේ දෙක අතර පෙන්වන්න නැතුව හුස්ම දෙක අතර පෙන්වන්න නැතුව අරගෙන යනවා. නමුත් භාවනා කරනකොටදී වෙනස් ගොරෝසු තැනක් හම්බ වෙනවා. සම්පූර්ණ හුස්ම ආශ්වාස ප්‍රශ්වාස දෙකම සංසිඳිලා නොදැනෙන මට්ටමට වගේ යනවා. ඒක තමයි අපි අර මේ සිංගින් බෝල් එක ගහලා පෙන්නන්නේ පෙන්ලා කියනවා මේ සද්ද ඉවර වෙන තැනට මහන්න. මොකද වෙන්නේ සද්ද ඉවර වෙනවද? හිත පිට යනවද? එහෙම නැත්නම් මේ නිස්සද්දතාවය ඇහෙන්න පටන් ගන්නවද කියලා බැලුවොත් මේ පොඩි ළමයි දෙන උත්තර හිතා ගන්න බැරි තරම් භ්‍රම ලෝකේ සම්බන්ධ උත්තර දෙන්නේ. ඒ කට්ටිය කියනවා මේ සද්දේ අඩු වෙන්න අඩු වෙන්න සතිය වැඩි වෙනවා කියලා. අවසානයේ සද්ද නැතිවට මුළු හිතයි මුළු කයයි දෙකම ඒකට යොමු කරගෙන අහගෙන ඉන්නවා ඇහෙන්නේ නැහැ කියලා කියනවා. මුළු හදින්ම අහනව ඇහෙන්නේ නැහැ. ඔච්චරයි නිවන කියන්නේ. කන් ඇත්තේ බීරෙක් වගේ. දුර කන් රුකුල් දීලා අහගෙන ඉන්නවා මොකොත් ඇහෙන්නේ නැහැ. ඉතින් අකරතැබ්බයක් නෙවෙයි. ඉතින් අර ස්වාමීන් වහන්සේ නමක් පිටංකොටුට ගිය කතාවක් මම කිව්වේ හරි ලස්සනයි ඒක. ඒ හැමදෙරේ පිටංකොටුව ළඟම හිටියේ. ඒ ස්වාමීන් වහන්සේ හරි බයලු පිටං. ඉතින් දවසක් පිටංකොටුවේ කට්ටිය ඇවිල්ලා ආරාධනා කරලු බණ කියන්න දෙන්නේ. හාමුදුරු බයනි හරි මේ වැඩ බහුල හාමුදුරු මාත් එක බණක් අහලා තියෙනවා. ඒ හාමුදුරු යනකොට මේ සංවිධායක කවුරුත් ඇවිල්ලා නතර පිස්සන්කොටු ඉන්නේ පිස්සු විතරලු. එකෙක් දවක මෙහෙන මෙහෙන මෙහෙන කියලා කතා කරා. දැන් හාමුදුරු දාගත්ත වැඩි හරි කියලා මේ භාග පිටියට කන තියාගෙන ඉන්නවා අයියෝ. හාමුදුරුත් කොන්දේ අමාරු ඉතින් හාමුදුරු කන දැන්නේ මේ කරතිය කන ඌ ඉස්සරහින් කන තියාගෙන ඉන්නවා. මම පිටිපස්සේ බලනකොට හාමුදුරු කන තියාගෙන ඉන්නවාද කියලා. දැන් ටික වෙලා කන්න හාමුදුරන්ට අමාරු නැගවලු මානකත ඇහෙන්නේ නැහැ නේ උපාසක මහත්තයා කරන. කමුසර කිව්වේ කන තියන්න කියලා තිනවා. ආයතයක් වෙලා ගිහිල්ලා කිව්වලු මොකක්ද? තමුසේ මේ විනාඩි 5ට ඇහෙන්නේ මම දැන් සුමාන 3ක් අහනෝයි. උකින් නෑ අහනවා. දැන් විනාඩි 5ක් විතර යන සංවිධායක වෙනකොට හාමුදුරන්ට දඬුවම් කරගෙන හිරකාරය මේ පිස්සෙක් කියන දෙකල විජහාට දුවන ගිහිල්ලා සූදු දෙද්දක් කැරලා පුටුව වාඩි කළා දැන් බණ කියනවා. ඉතින් පිස්සා කියනවා මං කොච්චර දෝ කාලයක් ඇහුවා මොකද ඇහුන්නේ නැහැ. මං ඇහුවා. ඇහුන්නේ නැහැ. තමුසෙත් අහනවා. උච්චරේ භාවනාව කියන්නේ. හුස්ම ගන්න දැනෙන්නේ නැහැ. මේ හුස්ම ගන්නමයි භාවනා කරන්නේ. හොඳට ගොරෝසු දැනනවා. සියුම්ුණ දැන් නොදෙනී ගියා. දැන් තමයි භාවනාව. ඉතින් දැන් හුස්ම පේන්නේ දැන් මම මොකද කරන්න කියලා අහුවත් පිස්සා කියයි. තියනවා කන තමුසේ මේ බය විනාඩි පහට නැහැ කියලා කියනවා මම දැන් මාස ගණන් ගන්නවා මටත් ඇහුණා කියලා මාත් ඔච්චරයි කියන්නේ කට්ටිය හැමදාම මගේ කම්පියුටරේට දාලා එවනවා ඊමේල්. අනේ සාන්ත හොඳට හුස්ම බයිට දැනෙන්නේ. දීපිකන් ආවි ඇසෙද මම ඊමේල් එකක් කරනවා. එච් මං කියන්නේ තේචරයි. ඉතින් මට පිසු කියලා කියන ඇති ප්‍රශ්නයක් නැහැ. අහුවොත් ඇහෙන්න ඕන කියලා අපි හිතාන ඉන්නවා. නිවන තියෙන්නේ අහනවා නමුත් ඇහෙන්නේ නැති තැන. බලනවා නමුත් පේන්නේ නැති තැන. විඳිනවා තමුත් වින්දනයක් නැති තැන. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි දෙයක් ඇත්තේය කියලා පු탁ඥය කියනවනම් ආර්යයන් වහන්සේට ඒ නැත්තේමයි. ආර්යයන් වහන්සේ යමක් ඇත්තේ කියනනම් පු탁ඥයට ඒ නැත්තේමයි. තියෙන හැම දෙයක් තුළම ආර්යයන් වහන්සේ බලන්නේ නැතිවීමනේ, ගෙවීමනේ, ක්ෂය වීමනේ ඒ නිසා පෘථජ්ජනයා මේ දේ තියනා මේ දේ තියනකොට ආර්යනාංශ කියන උතන නිවන ඇත්තේම නැහැ කියලා. යමක් තියනවනේ නිවන නැහැ. දැන් ආර්යනාංශ කියන මේ හැම තැනම හැම මොහොතෙම නිවන තියෙනවා. පෘථජ්ජනයා නෝ කොහෙද න කහපාට දෝක හතරස් දෝක අපිට පේන්නේ පාය. ඇයි මේ බොරු කියන්නේ අතේ පැලෙන බොරු කියන්නේ කියලා. ඒ කියෝගේ 16 පොලක දිදා විතක්ක සූත්‍රයේදී සරුවචාන්සේ දේශනා කරනවා තියෙනවා කියලා එමක් තියෙනවනම් පෘථග්ජනයට ආර්යයන් වහන්සේට ඇත්තෙම නැහැ. ආර්යයන් වහන්සේ මේක මේ නිවන පනවලා දේශනා කරන්න ගියම පෘථග්ජනය නෝ මේ තියෙනව නම් නිවන හැඩයක් තියෙන්න eBay. පාටක් තියෙන්න eBay. ගඳක් රසක් පහසක් තියෙන්න eBay මොනවද මේ කතා කරන්නේ කියලා. ඉතින් මේ පෘථග්ජනය කවදද ආර්යයන් වහන්සේ නමක් වෙන්නේ? එයා ඒක උර දැනගන්න මම ඇහුවට ඇහෙන්නේ නැහැ. එතෙන්ට ගියාම ඔන්න භාවනාව පටන් ගන්නවා. සක්මන් කරනකොට මම නෑ ඉබේ සක්මන වෙනකොට ඔන්න සක්මන පටන් ගත්තා. ආස්වාස් ප්‍රසස් නොදෙන තැනට ගියාන අන්න එතනින් එහාට භාවනාව පටන් ගත්තා. ඉතින් මේගොල්ලෝ කුලප්පු වෙලා දැන් මම මොකද කරන්න ඕනේ? ඔක්සිජන් ගන්න ඕනේද? නැත්නම් TNT පෙත්තක් තියාගන්න ඕනද දිවයට? මට මේක දරන්න බෑ. මම කලකුලප්පන් වෙනවා. මම අංජබජල් වෙනවා කියලා ඇත්ත තමයි කතාව. මොකද මෙතෙක් කල ජීවිතේ පෙරෝ ඇව්වෙම සංසිඳවන දේවල් නෙවෙයි අවශ්‍යන දේවල්නේ පුළුවන් තරම්. මේ මෙච්චර අවශ්‍යන ලෝකේ සරුවච්චන්දි බොහොම සරල උපක්‍රමයක් කියනවා. මාව විශ්වාස නම් බුදුන් කෙරේ විශ්වාසතාව තියෙනවා නම් ධර්මයේ විශ්වාස නම් මේක කරලා ගොඩ ගිය සංඝයා විශ්වාස නම් තොටතුගේ සීල විශ්වාස නම් මෙන්න මේකට හිත තියලා බලපන් මොකද වෙන්නේ කියලා ඒකේ විපරිණාමය හුස්මේ විපරිණාමය කාය සංකාර වල විපරිණාමය කිසිසේත්ම අපි මංගල විදියට සලකන්නේ නැහැ අපි කියන හුස්ම එක දිගට ගන්න තියෙන්න ඕනේ. ඒකයි නාඩි බලන්නේ. ඒකයි ECG ගන්න. ඉතින් ඒක ලස්සනට තියෙනවනම් අපි කියනවා සෞඛ්‍ය සම්පන්නයි කියලා. ඒක කවදාවත් නිවන් දැකලා නැහැ කියන්නේ. කොයි වෙලාවක හරි එයි ECG එකේ වැඩ කරන්නේ නැහැ, කට්ට ඉහළ පහළ යන්නේ නාඩි නැහැ. හැබැයි මෙහා ඉන්නේ නිරෝධ සමාපත්තිය. ඒකට වෛද්‍ය සාහිත්‍යයට මොකද වෙන්නේ? මේ ගමේ වේදාට මොකද වෙන්නේ? ECG එකට මොකද වෙන්නේ? බීකුල කියන මෙයාගේ මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. මොකද උන්ගේ තියෙන පුරුදු අප්සෙට් එක උට පේන්නේ. ඔගේ මැෂින් එකේ තියෙන අප්සෙට් එක පේන්නේත් නැහැ. දොස්තරට අප්සෙට් එක පේන්නේත් නැහැ. මොකද ඒගොල්ලෝ කියන්නේ පණ තියෙනවා නම් නලියන්න ඕන. ඒ නිසා මේ පස්සම්බ පස්සද්දි පස් පස්සද්දි කාය සංඛාරෝ කියන මේ සංසිඳීම කවර හරි තේරුම් ගත්තා නම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චරක් මේක අවශ්‍ය නැද්ද කියලා තේරෙයි. මේ සංඛාර සංස්කාර කියන වචනේත් එක්ක සම්බන්ධයක් තියෙනවා. සංස්කාර කියන්නේ චේතනා. අபிසංඛා කරෝති අபிසංචේතයිති කියන සමාන පද දෙකක්. මේ යම සකස් කරනවා කියන්නේ චේතනා කරනවා කියලා කියන්නේ සංස්කරණය කරනවා කියලා කියන්නේ මම විශ්ින් පෑදීදියට බොරදී එකතු කිරීමක්. මේ මේ මේ බලන ක්‍රමයේ හැටියට. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මොනතරම් සකස් කිරීම කරනවද? ඉතින් කටුකුරුන්දේ ස්වාමීන් කියනවා අපි මේ අංග සංස්කරණය කියන වේශ නිරූපණය කියන වචනේ හරහා තමයි ඉන්දියාවේ මේකට ඇවිල්ලා තියෙන භාෂාවට. අපි නඳුන් ලිලියෝ වෙස් ගන්නවනේ. ඒ ඒ විදිහට අන්දලා හරි ගස්සලා වේදිකාවට යන්න ඉස්සලා. ඉතින් ඒ ඇඳුම් ක්‍රමය ඉස්සර තිබුණ ඉන්දියාවේ තියෙන ඇඳුම් ක්‍රමය ඒ ජාතක කතාවල තියෙන අපි ඒකට කියන්නේ බමුණන් කෙටවීම කියලා. රජ කෙනෙක් ඉන්නවා, බමුණෙක් ඉන්නවා, දෙවින්නාංශ කෙනෙක් ඉන්නවා, දුෂ්ටයෙක් ඉන්නවා. ඒගොල්ලන්ට ඇඳුම් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඉන්දියාවේ නාට්‍ය කලාව ලංකාවට එනකොට සම්පූර්ණ අර බමුණන් කෙටවීම විතරයි තිබුණේ. සරච්චන්ද්‍ර මහත්තයා විතරයි ඉස්සල්ලාම දේශීය ඇඳුම් ක්‍රමයක් නාට්‍ය කලාවට තේරුම් කරලා දුන්නේ. මම මේ සරච්චන්ද්‍ර මහත්තයා අගය කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. මේ අංග සංස්කරණයේ දේශීය ඌරුව පටන් අරගත්තේ ඉදිවිත සරච්චන්ද්‍රගේ. ඒ නැටුම් කලාව කෙරුවෙත් සරච්චන්ද කියලා මහත්තයෙක්. ඒ මහත්තයා මෙල්බන් වලදී හම්බෙලා කියනවා කට්ටිය දන්නේ නැහැ ස්වාමීන් තාමත් මේ අපි මේ දේශීය ක්‍රමයට අධිගතගත්තේ දැන් අපි අඳින්නේ ලංකාවේ ක්‍රමයට. අපි ඉන්දියාව අනුගමනය කරන්නේ. ඉන්දියාවේ අංග සංස්කරණය කියන එක අපි දේශීය උරට හදාන්නේ. මම ඒක නෙමෙයි ප්‍රශ්නේ. අංග සංස්කරණය කියලා කියන්නේ මිනිහට අන්දන්න ඕනේ. නාටකමකට. ඒ වගේ අපි සූප තාත්‍රේ කියන්නේ මේ අමුදයක් මොකුත්ම කන්නේ ඒක සූප සූප හතරක් කියලා අඳනවා. මනමාලි පොරුවට නගනකොට මාල හතක් දාලා ඕනේ යක්ෂණියක් හම්මඩ පොටි දාලා කපල ගත්තට පස්සේ <laughs> මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතෙනවා. අන්දන ඇඳිල්ල. ඉතින් ඉව නැත්තම් දැන් කොහොමඩක්වත් මනමාලියක් දෙන්න බෑ. මගුල් ගෙදරක කොච්චර සැරසිලි තියෙනවද කියලා බලන්න. මේ වගේ තට්ටු හතරක බිල්ඩින් එකක් හැදුවා. පණ්ඩිතාරාමේ අපි ඉඳද්දි මෙතන භාවනා කරන්නේ මෙතන බිල්ඩින් එක හදන්න. සද්දේ කිව්වහම කිලෝරක් නැහැ. මේ බණ කියනවා මේ ඇහෙන්නේ නැහැ. බිල්ඩින් එක හදලා ඉවර වෙච්ච දවසෙන් භාවනා පටන් ගත්තා පිරිත් නැහැ, නැකත් බැලිල්ලක් නැහැ, මොකක්වත්ම නැහැ. ඉතින් භාවනා කරපියා. ඉතින් කට්ටියව මෙච්චර කෝටි ගාණක් වියදම් කරලා මේකට නේ අවශ්‍ය නැහැ. මේක හැදුවේ නිස්සද්ද කරන්න. දැන් ඉතින් සද්ද ඉවරනේ. ඉතින් සද්ද වෙනකොට කෑ ගහනකොට සයිඩ්‍රයිට් කියන අපි ආවේ මෙච්චර දුර ඉඳලා සාංශ බලන්න මෙතනම කන මුල තියාන තට්ටු කරන. ඉතින් සයිඩෝ කියනවා ඉතින් එහෙම තමයි කිව්ව හදන්නේ තොපිට වාඩිලා ඉන්නනේ දැන් ඉන්න බිල්ඩින් එක බලපංකෝ. ඕක හදන්න කොච්චර තට්ටු කරන්නේ නැද්ද? දැන් අද ඒකනේ කරන්නේ. මං ඉන්න කාලේ මහසි මධ්‍යස්ථානයේ හදන වෙලාව. ඉතින් දවල් වරුවේම බාස්ලා උදේ පාන්දර ඇවිල්ලා 6 වෙනකන් වැඩ. ඉතින් මහජී සයිඩෝ කිව්වලු ඒ රෑ වරුවේ භාවනා කරපල්ලා දවල් වලේ සක්මයි. ඉතින් සයිඩෝ කියනවා මං හිටපු කාමරේ දුද්දෙනෙක් හිටියා එකෙක් මාලිගාවත ලීමෝල වගේ උදේ ඉඳලා හැන්දරෑ හැන්දෑ උදේ වෙනකන් ගොරවනවලු. ඉතින් මේ දවල් වරුවට එන ගහන ටොක්ක ටොක්ක ටොක්ක ටොක්ක ටොක්ක ගාලා රෑ 30 අරකල් ඊරනවා. ඉතින් කියන ඔන්න ඔහොමලු සුමාන දෙක මම මහසිය කීටි ඕගොල්ලන්ට එහෙම කරදරයක් නැහැ මේ අංග සංස්කරණ මේ කටයුතු ඒවල වල මේ ගොඩනැ කියලා හැදුවට පස්සේ කොච්චර උත්සව පවත්වනවද අපි ඒක විවෘත මේ හැම සංස්කරණයක්ම මේ හැම චේතනාවක්ම ඇවිසිල්ලක් ඇති කරනවානේ. එහෙම ඇවිසිල්ලක් නැත්නම් දැන් කෙල්ලෙක් ලොකු වෙනවා. මොනතරම් ඒකොල්ල ලොකු වෙනවා දන්නද ඔයගොල්ලෝ? <laughs> එක එකක් දන්නේ. ඌ දන්නේත් නැහැ. අර නැට්ටට කිරුරනකොට දන්නවා. ආ වැඩේ හරි කියලා. අර නැක අරම මේව නෑ. ඔය කොටහලු මංගල්ලයි මොකද රිදි නැන්දා කෙනෙක් ඇවිල්ලා කැව උපරෝලා වාට්ටි පිටින් දෙය මොකක්වත්ම නෑ. අයියෝ මේ අංග සංකරණවල කාන්තාපක්ෂයට යෙදිලා තියෙන අභාග්‍ය සම්පන්න தত্ত্বය මේ හැම සංස්කාරයක්ම සකස් කිරීම දුක්ඛා. සබ්බේ සංඛාරා දුක්ඛා. එනිසා මේ කෑම සකස් කිරීම, ගෙවල් සකස් කිරීම, ඇඳුම් සකස් කිරීම, බෙහෙත් සකස් කිරීම මේ සකස් කිරීම නැති ගුණේ තියෙන්නේ ස්වභාව ධර්මයි. ඒ ස්වභාව ධර්මයෙන් තමයි අපි එක එක දේවල් සකස් කරලා සකස් කරලා ගන්නෙ. ඒ සකස් කරගෙන යන්න යන්න යන්න යන්න විදිහට කැළඹිලි ගතිය වැඩි. ඉතින් මේක අපි ශිෂ්ට වෙන්න වෙන්න নানা ක්‍රම හොයාගෙන අපි ඒව ඔක්කොම කරන ගමන් නිවන කොහෙද කියලා අහනවා. ඌ යන්නේ යන්නේ නිවන ඇත්තෙනු. නිවන තියෙන යමක් නොකර මම දැන් මෙතන ඉන්නවා. මොන සකස් කිරීමක් හරි තියෙනවා නම් ඒක අනික් කාටත් කරදරයක්, Tamanටත් කරදරයක්. අපිට පුළුවන් ද පෙර කළ පිනට භව සම්පatti උරුම ඉඳගෙන ඉන්න දුන්නොත් මුකුත් නොකර ඉඳගෙන ඉන්න පුළුවන්ද? බෑ. මේ කොට්ටේ පොඩ්ඩක් කිසුනා නම් ඇති කියලා හිතනවා. පොඩ්ඩක් එක තට්ටමක් විතරක් කුසලා තියාගන්න පුළුවන් නම් ඒත් ලැජ්ජයි කට්ටිය බලන්නේ ඉඳ. මේකේ කොච්චර සැප දුන්නත් ඒ ඉරියව්වේ තප්පරයක් ඉන්න බෑ. ඒ වෙනුවට වෙන එකක් ඉල්ලනවා. අර විදිහට මේ මේ සකස් කරලා කරලා කරලා හදාගත්ත ශරීරයේ එක තැනක එක ඉරියව්වක ඒක අරමුණක තප්පර දෙකක් චිත්තක්ෂණ දෙකක් එක දිගට පවත්තන්න යන්න උත්සාහය ගත්තොත් ඒ සඳහා මොනවද කරන්න ඕන කිව්වොත් නිකං හිටපන් කියලා තමයි කියන්නේ. සුම්මයි just being බෑනේ ඒක කරන්න බෑ. අපි හිතන භාවනා කරනවා කියලා මොකක් හරි කරන්න දෙයක් ඇති කියලා. ඒකල විල ආනාපානිය වගේ දෙයක් කරනවා. ඊට වැඩි නරකද බුද්ධානුස්සති කිරුත් ඒක ඇවිස්සෙන ගතිය තියෙනවා. ආනාපාන සංසිඳන ගතිය තියෙනවා. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුබේ. ඒ වගේ පොඩි ඇවිස්සිලි ගතියක් තියෙනවා. ඒකට හරි කැමැති කට්ටිය. කරලා කරලා හරි කමන්නේ අපි ආනාපාන දෙමන්ට පස්සේ අපි කරන්නේ පස්සද්ද කාය සංඛාර කියන එකට යන්නේ කියන එක තේරුම් ගත්තොත් මුළු වැඩමුළුවම සාර්ථකයි. හැබැයි මම දන්නවා මගේ 100ක් එක්ක වැඩ කරනකොට බොහෝමත්ම සුළු ගාණක් විතරයි මේක ඇහෙන්නේ. මේක නිවන් මාර්ගයක් කියලා අන්වේ ඥානෙට වැටෙන්නේ. ඉඳගත්තර පස්සේ මේක සඳහා අනුග්‍රහ කරන්නේ ඉතාමත්ම සුළු කොටසක්. මොකද මේ පරිණාමයේදී අපේ හිත හැදිලා තියෙන්නේ ඇවිස්සෙන එකන බලවතා බලවතා ජය ගන්න. ඒක තමයි survival of the fittest. එවැනි සංස් පරිණාමයක හැඳිලා වූ කෙනාට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා කියනවා සියලු ශක්ති තියාගෙන සියලු හැකියාවල් තියාගෙන යමක් නොකර සිටීමේ කලාව. ඒක බුදුරජාණන්සේ පෙන්වන්නේ කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිඩ වගේ. කුඹලට කොච්චර වෙලා පුළුවන්ද මැටි පිට අඹන් නැතුව ඉන්න. ඒ තාක්කල් කුඹලට පව් සිද්ධ වෙන්නේ නැහැ. සංස්කරණයක් නැහැ. දුකක් නැහැ. මොකක් හරි අඹල ලස්සන නිර්මාණයක් ආවොත් ඒක කැඩෙයි කියන බය එනවා. මැටි කැඩෙන්න දෙයක් නැහැ. මැටි පිටේ බිම දැම්මයි කියලා කැඩෙන්න දෙයක් නැහැ. මැටි බිමේ ලස්සන නිර්මාණයක් කෙරුවොත් ඔක පිච්චුවේ නැත්තම් කැඩෙන්න ඉඩ තියෙනවා. පිච්චුවට පස්සෙත් කැඩෙන්න ඉඩ තියෙනවා. එතකොට කුඹලට පශ්චාත්තාවයක් තියෙනවා. මේක මුකුත් කරන්නේ නැතුව ඒ විදිහටම ඒකට කියනවා විසංඛාරගත චිත්තය කියලා. තියෙන දේ තියෙන විදිහටම බාර ගන්නවා මොන්නම දෙයක්වත් අපේක්ෂා කරන්නේ නැතුව. එතකොට කියනවා කුඹල අතට අහුවෙච්ච මෙටි පිට වගේ. ඉතින් ඒ දිහාවට නැත්තම් ඒ වගේ දෙයකට හිත සකස් කරගෙන ඒ වගේ දෙයකට සූදානම් ශරීරයක් ඇතුව භාවනා කරන්න වෙන්නේ සෝවාන් වෙන දවසේ පරියන්කේ විතරයි. එතකම්ම පරියන්කට යනකොට මොකද්දෝ ප්‍රාර්ථනාවක් තියෙනවා. මට මේක වේවා මෙහෙම වෙන්න ඕනේ අර එහෙම කටියට මෙහෙම වුණා මටත් මෙහෙම වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනායේ තියෙන හැම එකකින්ම වෙන්නේ අර පෑදීතියට බොරදී එකතු වෙන එක හිතකට තැම්පත් වෙන එකට බාධා වෙන එක. ඉතින් අපි වීතික්කම කෙලෙස් භූමියේ පනලා හිටියා සතුම් මරන්නේ, හොරකම් කරන්නේ, කාමීත්‍යචාරය කරන්නේ, බොරු කේලම් හිස් වචන පරිසෝචන නැහැ. හැබැයි හිතේ යට පුංචි ප්‍රාර්ථනාවක් තියෙනවා. මොකක් කරි? ඒක ඇහැට කුණක් වටනා වගේ තේරෙනවා. ඉතින් ආ තේරුම් ගත්තොත් මේ ප්‍රාර්ථනාව දෙවෙනෙක් දාපු එකක් නෙවෙයි. මගේම තකතිරුකම නිසා නැත්නම් අවිද්‍යාව නිසා ආපු එකක්. මගේම තෘෂ්ණාව මේක ඇතුළේ තියෙන කියලා මේ දෙක දැක්කහම හැම මොටිවේෂන් එකක්ම හැම විනාශ කිරීමේ හැකියාවක් හැඟීමක්ම හැම සංස්කරණයක්ම එන්නේ තණ්හා මාන දෙකෙන්. අපි ඒක කාට හරි හේතු කරන එක තමයි ආත්මවාදී කියන්නේ. නෑ නෑ මට එහෙම උනේ අරයා නිසා. මට මේ උනේ මෙයා නිසා කියලා අපි මේ අපි ළඟ තියෙන අවිද්‍යාවට තෘෂ්ණාවටයි බාහිරේ කවුරු හරි ඒජන්ත කෙනෙක් හොයන. බුද්ධහගෙන් පිට හැම දෙයකම දෙවියන් ආශිර්වාද කළා තියෙනවා. මට හිතෙන දේ, මට කරන දේ, මට වෙන දේ ඔක්කොම දිව්‍යඥාන්සේ කැමැත්ත මට කරන්න දෙයක් නැහැ. හරි ලේසි වැඩි. හරිම ලේසි මම මොනව කරන්න තින් දෙයියෝ මොන බලාපන් කියාගෙන ඉන්නවා. දැන් බුදුරජාණන්සේ එහෙම දෙයක් කියන්නේ උඹේම තක්කතිරකම උඹේම මෝඩකම කිව්වහම කතෝලික ආගමට ගියන හොඳයි කියලා හිතුවා. ඇයි අප්පා ගිහිලා දොස් කියන දෙවි කෙනෙක් හරි ඉන්නවනේ. මුස්ලිම් ආගමට ගියන හොඳයි. Hinදු ආගමට ගියා හොඳයි. බුදුහන්සේ එහෙම එහෙම එහෙම කුණු බාල්දියක් තියලා නැහැ නරක දේවල් දාන්න. බුදුහන්සේ පත් කළා නැහැ තව දෙවෙනි ඒජන්ත කෙනෙක්. ඒ බවම මේකට බලපාන්නේ මම විතරයි කියන එකම නිවනක් නේ. මම ਸਰබලධාරී දෙයියන්වත් උඩින්නේ දැන් ඉන්නේ. මගේ හිත පිට ගියා නම් මමමයි. මම තමයි අවිද්‍යාව තියෙන්නේ. මම ළඟමයි තෘෂ්ණාව තියෙන්නේ. ඒක මම බාර ගන්න. මම සංස්කරණයක් කරා නම් ආර්ය නිසා මෙයා නිසා කියන තාක්කල් අපි දීන භාවයට, වාල් භාවයට, බැල භාවයට එහෙම බද්දලෙක් වෙන්න හදනවා. මේ හොඳට හුස්ම දිහා බලහින්න මේ කොතනදීද හුස්ම බැලිලා නතර වෙන්නේ කියලා. ගාහන්ටාර සද්දෙන් අහලා කොතනදීද ඇහුම්කන් දීම නතර වෙන්නේ කියලා. එතකොට අපේ හිත දෙන හේතු කාරණා බැලුවොත් විශාල දර්ශන දාර්ශනික මතිමතාන්තර ගොඩක් තියෙනවා. කාට ඔක්කත් කියනකම් බලන්න බෑ. කොතනදීද මේ ප්‍රයත්නේ අපි අතහරින්නේ? අතහැරලා ඊගාවට එන එකට ලෑස්ති වෙනවා. ඒක නිසා කාය සංස්කාර ගැන ගත්තොත් මේකේ ධර්මතා එහෙම නැත්නම් ගත්තොත් ධර්ම પરම්පරාව ගත්තොත් අටුවාචාරින් වහන්සේලා වැඩි ලොකු හේතු කරුණු දක්වන්නේ නැතුව කියනවා වචී සංඛාර නතර කරපෙන්නට විතරයි කාය සංස්කාර වෙන්න නතර වෙන්න පුළුවන් කියලා. වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර අපි ඊයේ කතා කරපු සම්මා හෝ මිච්ඡා සංකප්ප. අනාවිල සංකප්පෝ. හිත ඇතුළත තියෙන කචකචේ. එහෙම නැත්නම් ඉදිරියදා කරන කතාව. ඒක ඇවිස්සලා තියෙන තාක්කල් කවදාකවත් කයේ සංහිඳියාවක් එන්නේ නැහැ. නිසා කයේ සංඉන්දියාවක් බලාපොරොත්තු වෙන නැත්නම් පස්සද්දති කාය සංඛාරෝ කියන එක නා කටපරිසම් කරගන්න දැනගන්න ඕනේ. ඒ වගේම මේ කටපරිසම් කිරුවොත් විතරයි හිත ඇතුලේ කතාව නතර වෙන්නේ. ඉතින් මොන අසාධාරණයක් මොන වැරදියක් දැක්කත් කතා කරන්න ගියොත් කාය සංඛාර ඇවිත් වෙනවා වචී සංඛාර ඇවිත් වෙනවා. වෙච්ච දේ වුණාට කමන්නේ මුවින් නොබෙන ඉන්න පුළුවන් නම් එතකොට අපි සමාජයේ හිටියට සමාජයේ සමාජිකත්වය අපිට ලැබෙන්නේ නැහැ. ඔක්කොමලා කියනවා මේ මනුස්සයා මෙච්චර අසාධාරණයක් වෙද්දැද්දිත් බිල්ලෙක් වගේ, ගොළුෙක් වගේ ඉන්නවා කිය. සමාජය අපිට ස්තුති කරනකොට අපේ වචී සංකාරය වෙසිලා ඉවරයි. අපි කතා කරන්න ගිහිල්ලා අහුවෙලා. ඉතින් මේ වගේ සීතල දවසක කන්දක් උඩ භාවනා කරන හාමුදුරු හතර දෙනෙක් කතා කරගත්තලු අපි අද නම් කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ හෙට උදේ වෙනකම් භාවනා කරනවා කියලා. ඉතින් යන්තම් එළිය ඉවර වේගනේ යනකොට එක හාමුදුර කෙනෙක් පොඩ්ඩක් හැද්ද කරලා බලනකොට දැක්කලු පහනේ තෙල් ඉවර වේගෙන යනවා. දැන් අන්තිම ගිනිගුරත් පත්තු කරලා ඉවරයි. දැන් මේක නිවුනොත් ඒක කැපකාරයා ළඟින් යනකොට තෙල් ටිකක් දාන්න කිව්වා. කැපකාරට කතා කරලා තෙල් ටිකක් දෙන්න ළඟම කතා කරා. ඊගාහමුදු කර තමුසේ අනික් එක්ක නෑ කතා කරන කියලා තමුසෙත් අහුණා ඕයි කිව්වා. හතරෙන් එකයි කළු මං විතරයි කතා කරේ නැති කිව්වා. බෝ වෙන ලෙඩක් තියෙන. බෝ වෙන ලෙඩක් තියෙන්නේ මේ කතා කිරීම හරහා වෙන එක අපි ආදීනව දැනගෙනත් කතා නොකරන හිටියට මේක කඩාගෙන පණින හැටි මේක මගේ කරගන්න එපා. එහෙම කරලා මේ මාට ඕන දෙයක් කතා කරපන් කියලා රැල්බුඩු රන් එක නෙවෙයි වැඩි. මේක වළක්වන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් පස්සම්බයං වචී සංඛාරං කියන එක අටුවාචාරින් වහන්සේ අහනවා ඇයි ඒක ආනාපාන සති සූත්‍රේ නැත්තේ ආනාපාන සූත්‍රේ පටන් අර ගන්නකොට තියෙන පස්සම්බයං කාය සංඛාරය පස්සම්බයං චිත්ත සංඛාරම් තියෙනවා පස්සම්බයං වචී සංඛාරම් නැහැ ඒතර ධම්මදින්න තෙරණාංශ දෙන උත්තරෝලයා ඉස්සලාම අහනවා අපි නිරෝධ සමාපත්තියට යනකොට නැති වෙන පිළිවෙල ඉස්සල්ලා වචී සංකාර ඊගාට කාය සංකාර පස්සේ චිත්ත සංකාර. එතන වචී සංකාර කියලා දක්වලා තියෙන විතක්ක ਵਿਚාර දෙක. සම්මා විතක්කෝ මිච්ඡා විතක්ක. ඒ වගේම ਵਿਚාරය. ඉස්ලාම සිද්ධ වෙන්නේ මේ බලාන ඉන්න අරමුණේ ආනාපාන දෙකවත් වෙන් කරන්න යන්නේ දෙක වෙන් කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා කලබල වෙන්න එපා ඇවිදගෙන ඇවිද සක්මන් කරන මේ ඔසෝනවා යවනවා තමයි අන්තිමට වම දකුණවත් තේරෙන්නේ නැහැ. gediy pitin සක්මන් කරනවා වගේ තේරෙනවා. කලබල වෙන්න එපා මේ සංස්කාර වචී සංකාර නතර වීමක් තියෙන්නේ මේ එක දේම කරගෙන කරගෙන යනකොට මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒක ඉබේ සිද්ධ වෙනකොට මමම ඇවිදිනවා මම බලාගෙන ඉඳද්දි වගේ. මම ඇවිදිනවා හොල්මන ඇවිදිනවා බලාගෙන ඉන්නවා වගේ. හරියට මේ වීඩියෝ කැමරා එකේ වීඩියෝ වෙන්න ඇරලා පස්සේ ඒක ඇක්ෂන් රිප්ලේ දාලා බලපුවම මම හැසිරලා තියෙන ආකාරය පේනවා වගේ Tamanට පේනවා මේ මං ඇවිදිනවා. ඒක මේ වමද දකුණද වතුරේද තනකොළද මොකක්වත්ම දන්නේ නැහැ. දුඟ දිනෙක හිතන්නේ එතකොට මේක භාවනා දුර්ලභමක් එහෙනම් බොඳ වීමක් එහෙම නැත්නම් තකරුණු කාරණා වැටෙහි නොවීමක්. නමුත් ඒක වෙන්නේ අර ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස වම දකුණ වෙනස ඔක්කොම බොඳ වෙලා යන්න පටන් ගන්න අර ਵਿਚාරය වැඩ නතර කරනවා. හැබැයි හොඳට දන්නා මැරලා නැහැ කියලා. හොඳට දන්නා නිඳ කියලා නැහැ කියලා. හොඳට දන්නා 80 නෙවෙයි කියලා. අන්න ඒ වගේ පටන් ගත ආධුනික යෝගාවචරයා ඉබේ හිතාමතා මෙනෙහි කරමින් කරන ලද මේ භාවනාව සක්මනෝ පරියන්කේ හිතාමතා නැතුව ඉබේම සිද්ධ වෙන තැනට යන විපරිණාමය දැක ගන්න පුළුවන්. ආස්වාද ප්‍රසආසය කියලා කියන්නේ ඉච්ඡානු අනිච්ඡානු කියන පේශින් දෙකෙන්ම කරන දෙයක්. හිතලා හුස්ම ගන්නත් පුළුවන් නින්දෙදී ඉබේ හුස්ම ගැටුණා. අන්න ඒ වගේ මේ හුස්මේ හිතාමතා කරන මට්ටමේ සිට අනායාසයෙන් කරන මට්ටම මේ වෙනස තුල සතිය පවත්වන්න පුළුවන් නම් එයා මමයාගෙන් අයින් වෙලා මේක බලන්න ඕනේ. එහෙම නැත්නම් බලන්නම කරන්න බාටපත් වෙනවා කරන්න බලන්න දෙන්න අතර හොඳ ලස්සනට පේන්න පටන් අරගන්න මේකේ කෙරෙන වැඩක් තියෙනවා. උඹ නැති වුණාට වැඩේ යනවා. දැන් ඕගොල්ලෝ නැති වෙනකොට ගෙවල් වල වැඩලා ලස්සනට යන්නේ. ඇයි මේ කරදරකාර හොල්මන් ටික ඔක්කොම මෙහෙනේ. ඇඟිලි ගහන්න කවුරුවක්වත් නැහැ. ගෙවල් වල මිනිස්සු පුදුම ආසාවෙන් කැවුම් යවන කාලා ජීවත් වෙන යන්තම් මේ හොල්මන් නැහැ. අපි මේ හිතන කල්පනා කරනවා අර යාර මිසු කෑවත් දන්නෙත් නැහැ බීවත් දන්නෙත් නැහැ ආහාර තනකොළ දුන්නත් දන්නෙත් නැහැ දර තියනවත් දන්නේ මේ කල්පනා පිස්සු අරයක්ව පාටි දානවා එහෙ මේ ඕල්බන් නැතිකම නිසා ඒ වගේ අපි මැරිච්ච දවසේ මේ මුළු ලෝකෙම තනසෙනවා ඉන්න ගමන් තමයි මේ ලෝකේ කරදර අරගෙන අපි මේ කාටවත් නන්දර කයි කියේ කියාරයට මෙයාට කී කියන නටන්නේ හැඳි ගෑවිලා ගියාට පස්සේ මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ලෝකෙට කරදර ඉවරයි. ඒ වගේ මේ විතක්ක ਵਿਚාර දෙක නතර වුණාට පස්සේ ඇවිදින එකක් තිබේ සිට වෙනවා. බත් කනකොට බත් එක දුන්නාට පස්සේ මේ මේ කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. දත් බුරුසු අතර දුන්නාට පස්සේ මේ දත් මැදගෙන මැදගෙන මැදගෙන මැදගෙන. අපි දන්නේ මේ ධම්ම මන්දත්ම දිනවයි කියලා. ඒ හොල්ම බලන්න තමයි වීදුරක් හයි කරලා තියෙන්නේ දත්මදින දැන. පොඩ බලාගෙන ඉන්නේ මේ කච කච කච කච ගාලා වැඩේ කරන්න ඇති. වයින් කරලා තියන්න බට ස්ටේෂන් එකට යන්න කියලා මේ යන්නේ නැද්ද කියලා. හරියට ස්ටේෂන් ළඟට ගිහලා කෝච් එනකන් හිටගෙන ඉන්නේ ඇති. මේ සේරම යන්ත්‍ර උපගත වෙලා තියෙනවා. ඒක එහෙම වෙනව නෙවෙයි නෑ මමයි කරේ කියලා අපි මේ ඒ තුලත් ආත්මයක් දාගෙන නටන්න හදනවා. ඉතින් ඒක ලස්සනට පේනවා විතක්ක ਵਿਚාර දෙක නැති වුණාට පස්සේ වැඩි යනවා. ඒකට ආයේ මේ ස්ටාර්ට් කරලා තිබ්බට පස්සෙ යනවා. මේක දිහා බලලා ඒක සතුටු වෙන්න බෑ අපිට. අපි හිතන්නේ ඒක මමයා කරන්න ඕනේ. මේ ගම කරවන රාලහාමි බබාමි මම. මේ මමයි ඇවිදින්නේ. මමයි සක්මන් කරන්නේ. මමයි හුස්ම ගන්න කිය කිය මේකට කතන්දර කත කර ඉන්න ඉන්න ඉන්න නැන්නේ අර ගෙවෙන්න හදන වචී සංඛාර ආය අලුත් වැඩියා කරන. වෙන දෙයකට යන්න ඇරියොත් ඒක උනාට පස්සේ තමයි කාය සංකාර සංසිඳෙන්නේ. මේ කය එහෙම නැත්නම් කාය සංකාර කියන මේ ආස්වාස් ප්‍රස්තික සංසිඳෙන්නේ මේ ඉබේ යnderියට පස්සේ විතරයි. මේකට අත දාන කාක්කල්, ඇඟිලි ගහන තාක්කල්, සංස්කරණය කරන තාක්කල්, උපය උපාදානා චේතසෝ අදිඨාන අනුසය අදිඨානානුසයාබි කියන මේ සේරම තියෙන තාක්කල් අපි ජීවත් වෙන කියන්නේ ඔච්චරයි. අපි ජීවත් වෙන්නේ අනාගත සැලසුමක. ඒක තියෙන තාක්කල් අපි මේ ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයට වෙන්න දෙන්නේ නැතුව ඇඟිලි ගැසීම් කරනවා. මේ ඇඟිලි ගැසීම් කරනා තාක්කල් කයේ යම් ප්‍රමාණයක සංසිඳන හැබැයි ගැඹුරු සමාධිය වලට යන්න බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නාහම්බික්කවේ මුට්ටස් සති සහ සම්පජානස්ස ආනාපාන සති සමාධින් වදාමි. ආනාපාන සතියේ ගැඹුරු සමාධිය වලට යන්න බෑ යන්න හිතන තාක්කල්. අවශ්‍ය හේතු සම්පාදනය කරලා ඵල අපේක්ෂා නොකරන වෙලාවේ ඉතාම ගැඹුරකට යනවා. අපිට කරන්න තියෙන්නේ අපි කරනවා. හොඳට පట్టල වාඩි වෙනවා. බොහෝ වෙලා ඉන්න පුළුවන් විදිහට කය සකස් කරලා මුලින් ආනාපානෙ හිත දාලා ඒක එහෙම සංසිඳනකොට මම යා පැත්තකට වෙලා මේක වෙන්න ඇරියොත් හරියට යන්තම් බත් කවල පුරුදු කරපු බබාට බත් ටිකක් දීලා කාපන් කියනවා. ඌට මේ හොදි අනා ගන්න අනේ මේක බෑ නිකන් බත් ටිකක් ගන්න හොදි ටිකක් දාලා කාපිය කියලා. ඉතින් ඊට කොයි නහයෙත් ගා ගන්නවා මූණෙත් ගන්න උබත් කනවනේ. කවන්නේ නෑනේ. අන්න වගේ මේ ආනාපානෙත් බබාට බාර දුන්නොත් ඔන්න කහපන් කියලා. අනේ ඉබේ සිද්ධ වෙන වෙලාවට එනකොට මේක මේ ඇති වෙන මේ සංසිඳීම විඥාණයට කරන විශාලම කරදරේ. ඒතර විඥානේ පුදුම කැළඹිල්ලක් කැළඹෙන. යා කියනවා මමයි තමයි කෙරුවේ කරන්නෙත් මම. එහෙම ආවට ගියාට මේක වැඩ කරන්න බෑ කියලා විඥානේ নানা ප්‍රකාර දහංගයට දානවා. එව්ව තමයි යෝ කහ පාට එලි කියන්නේ සුදු පාට එලි කියලා කියන්නේ අරක වෙනවා මේක වෙනවා දෙයියෝ පේනවා බ්‍රහ්මයා පේනවා নানা ප්‍රකාර දේවල් කරනවා. එයා ලේසියෙන් ඔය අතහරින්නේ නැහැ වැඩේ. ඒත් විඥානයේ තියෙන සියලුම ෂටගති, සියලුම වංචනික ගති සියලුම වංචනික ධර්ම එළි වෙන්න පටන්. ඉතින් යෝගාවචරය දැන් විඥාණය කොට ගන්න හදනවද භාවනාව කොට ගන්නවද කියලා හැදුවොත් විඥාණය කොට ගන්න හදන හැම වෙලාවෙම මාරපාක්ෂිකයි. භාවනාවට බාධා වෙනවා. ඉතින් අර ජීවිත ආසාව තියෙන තාක්කල් කාය ආසාව තියෙන තාක්කල් අපි අර විඥාණයට ඔක්සිජන් දෙන්න අහනවා විඥාණයට සේලයින් දෙන්න අහනවා ග්ලූකෝස් දෙන්න හදනවා මේ විඥානය කොහොම හරි බේරගන්න විඥාණයට ප්‍රතිෂ්ඨාවක් දෙන්න හදනවා. පස්සම්බයං කාය සංකාරම් කියන්නේ විඥානේ අපපතිට්ඨ කරනවා. උඹ නැති වුණාට වැඩේ යනවා. උඹට ඕන නම් ওই පැත්තක තියෙන පුටුකටලා වාඩිලා හිටපන්. ওই මඟුල් ගල්ලෝද්දි අත්තම්මලාට සීයලාට වෙන්නේ ඒකනේ. දැන් කෙල්ල කොල්ල අත්තම්මලා සීයලා කින්දේ අහන්නේ නැහනේ. ඔය අවතෙන්ටලා ඉන්න සංගීත කණ්ඩායම සෙල්ලම් කරයි අපි සංගීත කණ්ඩායම කියන්නේ ඒගොල්ලෝ මොඩර්න් සිද්දු දාන්න ওই සරපිනාව ගහන්න දෙන්නේ නැහැ. උඹ උතනලා අහගෙන හිටපන් කියලා අනේ අර නාගයට නාගිච්චිට වහ කාලා ඉන්න බෑ. අපි එහෙම දේ කාලේ මගුල් කෑවේ මේ මේ මේ මේමයි කියලා ඒගොල්ලෝ මේ යන දේ බුද්ධ විඳින්න බෑ. ඒගොල්ලෝ අවලංගු කාසි වෙලා ඉවරයි. අන්නේ මගේ විඥානේ අවලංගු කාසියක් කරන්නේ. විඥාණයට උඹට පුළුවන් නම් කරපන් බැරි නම් කරපන් මෙන්න වැඩි මොකද්ද වෙන්නේ මොකක්වත්ම නැහැ සබහා ධර්මයේ සිද්ධ වෙනවා ධර්මතාවයේ සිද්ධ වෙනවා පටිච්ච සමුප්පාදේ සිද්ධ වෙනවා. හේතුඵල ධර්මයේ සිද්ධ වෙනවා. පොඩ්ඩක් බලන් හිටපන්. උඹ හිටියයි කියලා, උඹ රජ වුණයි කියලා කිසි වෙනසක් නැහැ. ඔය යන දෙයට සබා සිද්ධියට වෙන්න අරපන්. ඒක තමයි කියන්නේ ඕගොල්ලෝ නැති වෙලාවේ ගෙවල් දොරවල් තියෙන සාමි. හිටියොත් හැම එකටම ඇඟිලි ගහනවනේ. අර කමනවා කෙරුවත් මේ කමනවා කෙරුවත් ඕගොල්ලන්ට මදි හිතට. ඉතින් ඕගොල්ලෝ යන රිට්ටිට් වලට යනකොට ගෙදර කට්ටිය බුද්ධුම සතුට වෙනවා. අනේ ශාසනේ වැඩෙනවනේ අප්පා. වැඩෙන්නේ මොකද්ද කියලා හිතාගන්න. ගෙදර ඉන්නකොට ඇඟිලි ගැසීම් නැහැ. නිසා අපි මැරුණට පස්සේ මේ ලෝකේ සැනසෙනවා. ඉන්නකම් කරන්නේ ඇඟිලි නොගහ සිටීමේ හැකියාවක් නැහැ නේ අපිට. අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න නැතුව ඉන්න විදියක් නැහැ. අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා Taman දන්න දේ හරියට කරනවා හොඳයි කීය අඬා. කොහේද ඉඳා තනි කෑදැත්තා වහලා යත්තේ උන්ගේ නැටුමට බාධා කරමින් ගිය පටන් ගත්තේ. ඔය කෑදැත්තම තමයි අපි ගෙදර ඉන්නකොට කරන්න වැඩි. පොඩියෙකුට හැදෙන්න දෙන්නේ නැහැ. අල්ලපු ගෙදර මිනිසුන්ට ඒගොල්ලන්ගේ වැඩක් කරගෙන ඉන්න දෙන්නේ නැහැ. වැස්සත් ප්‍රශ්න. පෑවුවත් ප්‍රශ්න. මොන ආණ්ඩුව ආවත් හරියන්නේ නැහැ. ඊට පස්සේ මේ මිනිහට ආණ්ඩුව දුන්නොත් ඊට කලින් වහකාලා මැරෙනවා. ඉතින් ඒ නිසා මේ තියෙන දේ ස්වභාව ධර්මයේ ඇති දේ ධර්ම પરම්පරාවට යන්න දීලා ඒක දිහා බලාගෙන පුළුවන් නම් බුද්ධ ඉවසීමක් බුද්ධ උපේක්ෂාවක් බුද්ධ නොසලින ගතියක් තියෙන්න eBay. ඒක කරන්නේ කොහොමද මේ කයේ වැඩ කටයුතු කයට බාර දීලා ඒක පස්සම්බනේ වෙන්න ඇරලා දේශ බලාන ඉන්නවා අඥානුපේක්ෂාවෙන් නෙවෙයි. නැති බැරිකමට නෙවෙයි දල්වා ගන්නාලද අප්‍රමාදයකින් එළඹ සිටි සිහියකින් සතියකින් මේ කය වැඩ කරන හැටි මොන්නම ඇඟිලි ගැසීමක්වත් කරන්න ඕනේ නැහැ. එයා ඒ වැඩේ කරගෙන යනවා. මේ හැම සෛලකම තියෙන RNA DNA එක දක්වා න්‍යෂ්ටික තියෙන මේ මානව ඉතිහාසයේ සියලුම තොරතුරු සෛලයක් සෛලයක් පාසා තියෙනවා. ඒගොල්ලෝ දන්නවා පිච්චෙනකොට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒගොල්ලෝ දන්නවා සීතල වැඩිනකොට මොනවද කරන්න ඕනේ කියලා. අපි දෙන ජග්ගැහිල්ල නෙවෙයි ඒ කල්ප කෝටි ගානක දැනුම මේ ඥාන විද්‍යා අනුකූලව කතා කරන්නේ. එහෙම නැත්නම් අපේ කර්ම ශක්තිය වල තියෙනවා වෙන දෙයකට කරන්න ඕන දේ. ඒ දේ කෙරුවට පස්සේ ඒක උණු කිරුවේ මමයි කියාගන්න එක තමයි තකතිරකම කියන්නේ. සිද්ධ වෙන දේ මම කෙරුවා කියලා කියන. ඒක මගේ ඥාණය කියලා කියන. ඔබ අත දැම්මේ නැත්නම් වෙන්න තියෙන හොඳම දේ තමයි වෙන්නේ. නිසා සම්භාහන විද්‍යාව කියන ඕනම හෙම්බිරිසාවක් දවස් 4න් සනීප වෙනවා. බෙහෙත් බිව්වොත් දවස් 6ක් යනවා. අර හෙම්බිරිසාවේ ස්වභාවික කොම කඩලා දානවා. බෙහෙත් බීපු ගමන් ලෙඩ වැඩි වෙනවා. ඌවට කියන්නේ දෙයියන්නේ ලෙඩ කියලා ලෙඩ වෙනවා. ඉමුනිටි කියන සනීප වෙනවා. සරම්පොලට වසූරිය වගේ දේවල් මිනිස්සු වෙදකම් කරන්නේ නැහැ. ඒ ලෙඩා පොඩ්ඩක් පැත්තකට කරලා තියෙනවා. දැන් නැහැ. දැන් බෙහෙත් කරලා පොඩ්ඩක් දික් කරගන්න. සූ වෙන කාලේ. අත දැම්මොත් ගෝරි කොට. ඉතින් ඒක නිසා පස්සම්බයන් කාය සංඛාරම් කියලා පස්සම්බණයේ සිද්ධ වෙන්නේ නැති කෙනෙක් විනාඩි 15ක් භාවනා කරනකොට මේක අද්දුරු ප්‍රත්‍යක්ෂයක් මේ. පසම්බරෙන් නොවෙනව නෙවෙයි. ඒකට බය තමයි අවිද්‍යාව කියන්නේ. ඒකට අනුග්‍රහ කිරීමට නොදැනීම තමයි ධර්මයේ දන්නේ නැහැ කියලා කියන්නේ. අහලා නැහැ කියලා කියන්නේ. අනුග්‍රහ කරනවා කියලා කරන්න තියෙන්නේ මොකද්ද? නිකං හිටපං. ඉතින් කට්ටි කියන බෑ ත්‍රිපිටකය ඉගෙන ගන්න නැතුව කොහොමඩක් නිකං ඉන්න බෑ. පාලි උන්ටටම ව්‍යාකරණ දන්නේ නැත්නම් එහෙම නිකං ඉන්න බෑ. ඕකත් ඉංග්‍රීසි උන්ට ඉගෙන ගත්තොත් හරි හොඳයි. මේ මහායාන භාවනාවත් ඉගෙන ගත්තොත් හොඳයි. අරකට ඕනේ මේකට ඕනේ කියලා මේ මේ ළඟ තියෙන මේ සියලුම හැකියාවන් වලට කියලා කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ සාසනික සම්පත්තියක් කියලා. ඒ තියෙද්දි අපිට මේ භාවනා කරන්න බෑ අරක තියෙන්න ඕනේ මේක තියෙන්න ඕනේ කියලා අපි මේ හොදි ටිකක් හදාන්න නව ටිකකට හොදි ටිකක් වගේ දේවල් හොයන එක තමයි බෞද්ධයාගේ වැඩේ. මට අරක නෑ මට මේක නෑ අරක නෑ මේක නෑ කික්ක හොයනවා. උප්පත්තියේ ප්‍රතිච්ඡ හැම මිනිසයා ගාම තියෙන්න ඕන සෑම උපකරණයක්ම තියෙනවා. ඒ මොකද මේ මිනිස්සු භාවනා කරනවා කියලා ඇවිස්සෙන එකයි. ඒ නිසා මම වාග්මාලා වෙනස් කරනවා. මම කියන භාවනා නම් කරන්න එපා. සත්‍යමත් වෙන්න. ඒකට ආගමකුත් නැහැ. භාවනා කිරිල්ල තියෙන්නේ පටලවගත්ත එක විතරයි. ඒ මිනිස්සුන්ගේ කොණ්ඩේ නෙමෙයි ක්‍රේල් වෙන්නේ, ඔළුව ක්‍රේල් වෙන්නේ. ඉතින් අහන හැම ප්‍රශ්නකම අහන හැම කමඨාන් වார்த்தාවකම ඔලුව ක්‍රේල් වෙච්ච ගතිය පේන්න තියෙනවා. මන්ද දැන් මගේ ඔලුව ක්‍රේල් වෙලා එහෙම පේනවද මන් දන්නේ මේ කට්ටියට හරි ගිහිල්ලා මට වැරදිලාද මන් දන්නේ මේ ස්වභාවය යන දිහට දෙන්නම බෑ. ඇයි එහෙම වෙන්නේ කියලා හරි ප්‍රශ්නයක් අහන්න. මේ ප්‍රශ්න ඇහිීම ප්‍රඥාව කියලා හිතා ගන්න. එහෙම නැත්නම් විචිකිච්ඡාව ප්‍රඥාමුකෙන් පෙනී හිටිනවා. Tamanට ඇති වෙන සැකේ, සද්ධාව නැතිකම, විචිකිච්ඡාව ප්‍රශ්න මුකෙන් එළිය දක්වනවා. ඉතින් අපි මේ ප්‍රශ්න කියලා එහෙම නැත්නම් මේ ඥානය කියලා මේ සැකය තමයි මේ වැඩ කරන්නේ කියලා දැනගත්තා නම් ඕක නැති වීම තමයි සෝවන්නේ වයි කියන්නේ. අය අහන්නේ ඉතින් වෙන්න තියෙන දේ වෙන්නේ අය මොනව අහන්නේ. ඉතින් ආචාන් බ්‍රම්ගෙන් ඇහුවලු දවසක් කොහොමද රහතන් වහන්සේ කෙනෙක් අඳුරගන්නේ ප්‍රශ්න අහන්නේ නැහැ කිව්වලු. එච්චර රහතන් වහන්සේගේ වැඩේ. ඒක හදිස්සි නිකන් ප්‍රශ්න අහන කට්ටිය මන් දෝත්සහය කරන වැඩක් වගේ මේකට නෙයි. ප්‍රශ්නයක් ඇහුවනම් ඔළුව ක්‍රේල් වෙලා. හැබැයි බුදුරජාණන් ශ්‍රේක උනන්දු කරලා තියෙන මොකද ක්‍රේල් වෙලා තියෙනවා ක්‍රේල් වෙලා තියෙනවා දන්නේ කොහොඳයි. මේ විදිහට මේ පස්සම්බයන් කාය සංඛාරම් කියන එකේ ඊට ඉස්සලා තියෙන වචී සංඛාරත් ඊට පස්සේ තියෙන චිත්ත සංඛාර කියන මේ දෙකත් එක්ක බලනකොට භාවනා කියන්නේ පස්සම්බයන් කාය සංඛාරය විතරයි. ඒකට අවශ්‍ය මූලික ඒවට කියනවා ආසන්න කාරණාව කියලා වචී සංකාර. වචී සංකාරවල සංසිද්ධියක් නැතුව වචනේ කීකරුකමක් නැතුව කවදාවත් මේ භාවනාවකට ගිහිල්ලා අපි උත්සාහය අහ කියන්නේ නැහැ. නමුත් ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා වගේ. නිසා පුළුවන් තරම් භාවනාව හැදීගෙන එනකොට පණුන්න පච්චේක සච්ඡං කියලා කිව්වා වගේ නියම සත්‍ය දැන ගැනීම සඳහා කතා කරන ලෝකේ වළක්වන්න අපට බෑ. අපි පැත්තකට වෙන එකයි කරන්නේ. කියලා තියෙනවා. කතාවත් එකම කරන්න බෑ කියලා. නමුත් මිනිස්සුන්ට කතා කරු නැත්නම් පිස්සු හැදෙනවා. ඒ තරම්ම කතා කරලා පුරුදු වෙලා. ඉතින් ඒ නිසා එනම් පැත්තකට නිකයි තියෙන්නේ. ඊට පස්සේ නිකන් බෑ. ඊට පස්සේ කාය සංඛාර සංසිද්ධ වීම සඳහා පරියංක තියෙන සක්මන තියෙන ඒකෙන් පරියංකේ උඟාවක් කිට්ටුයි කාය සංස්කාර සංසිද්ධ වීමට. කිසිම දෙයක් නොකර කෙරෙන දේ දිහා බලන්න. ඒක සඳහා අපි ඇත් දෙක වහනවා. මේ බලණ්ඩයි මේ කරන්නේ. කෙරෙන දේ දිහා බලන්ඩ ඇත් දෙක වහගෙන මොකද වෙන්නේ කියලා බලනවා කියන්නේ මනසෙන් බලනවා. මේ කාය සංස්කාර දකින වෙලාවේ ඇත් දෙක වහගෙන මේ වර්තමානයේ මොකද වෙන්නේ කියලා වැටහෙන දේ කවදාකවත් වචනෙට දාන්න බෑ. ලෝකෙ තියෙන කිසිම භාෂාවක කියන්න බෑ. මං ඉඳගෙන ඉන්නකොට මෙන්න මේකයි වෙන්නේ කියලා. ඉන් එහාට ඕනේ කෙලෙසයක් આવොත් කී හැකියි. හිතට සද්දයක් ඇහුණා, වේදනාවක් ආවා ඔක්කොම කියන්න පුළුවන්. ඒ නිසා කමඨාන් වාර්තා කරනකොට වැටහිච්ච දේ අදාළ නඩුවට අදාළ දේ කවදාකවත්ම ලියන්න බෑ. ලියන්න බෑ. භාෂාව නෑ ඒකට. ඔය පිටපොට ගියොත් ලියත හැකියි. මොනවා වුණත් ලියන්න පුළුවන්. ඒ කියන්නේ අකුසල් සියල්ලම ප්‍රකාශ කළ හැකියි. අකුසල් සියල්ලම වචන දාන්න පුළුවන්, භාෂාවට දාන්න පුළුවන්. පරම සත්‍ය භාෂාවකට දාන්න බෑ. භාෂාව කියන්නේ චිත් මනෝ මේ වචී සංඛාරයක පටලැවිල්ල. මනුස්සයාට භාෂාවක් තියෙන නිසා මනුස්සයා එකකින් ඇති කර තියෙන ප්‍රශ්නත් එක්ක භාෂාවක් නැති සත්තු නඩුත් නැහැ, සල්ලිත් නැහැ, විවාහෙත් නැහැ, උන්ට කිසිම ප්‍රශ්නයක්වත් නැහැ. පොළොන්නරුවේ ගහලා තිනවා මේ පූජා භූමියේ මේ වඳුරෝ ඉන්නවා මේකේ පරිශෙන් ලක් කරලා තියෙන කන දෙන්න එපා. මිනිස්සුන්ගේ දේ කෑවත් උන්න පිළික හැදෙනවා. මිනිසයා කන මොනවා කෑවත් ඒ සතට පිළික හැදෙනවා. දෙන්න එපා. උන්න හොයාගෙන කණ්ඩාරින්දි. මිනිසයාට ඒක කරන්න බෑ. මේ පරහනොද්දායතා පරිසංගිත විතක්ක අනේ මේ වඳුරගේ අම්මට එහෙම කිරි නැත්තම් පැටියට මම හරි කිරි ටිකක් දෙන්න ඕනේ කියලා පුදුම බොක්කෙන් එන අනුකම්පාවක් තියෙනවා. උන්ට කරන්න තියෙන එකම දේ උන්ගේ තාලෙට අතාරින්න එකයි. කරන්න බෑ. මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියාකලා වැරදීමේ ක්‍රියාකලා වැරදි. කරපු හැම දෙයකින්ම මම යා කැපිපෙන්න වැඩ කරනවා. කරන හැම දෙයකින්ම මාන්නේ වැඩි කරන්න වැඩ කරනවා. කරන හැම දෙයකින්ම තණ්හා වැඩි කරන්න වැඩි කරනවා. ඒ කියව වැඩි වෙන්න වැඩි වෙන්න කැළඹිලි වැඩි. වැඩියෙන්ම වැඩි වෙන්නේ කතාව. ඒක සංසිඳව ගත්තට පස්සේ තමයි ඔය කාය සංස්කාර සංසිඳීම කියලා කියනත් මේ ආස්වාස්වාස සංසිඳීම වෙන්නේ ඒ නිසා ඒ ආස්වාද ප්‍රසාදය කියලා කියන්නේ මේ මනුස්සයාගේ සෞඛ්‍යමයින හොඳම උපමානයි. කවුරුරි හා හා ගාලා භාවනා කර මේ හුස්ම ගන්න දිග හුස්ම ගන්න හොක් ගාලා හෙලනවා නම් තද්ද අසහනික ජීවත් වෙන්නේ. එහෙම නැතුව හයියෙන් හුස්ම ගන්න හිමීට පිට කරනවා නම් උත් අටවනවා. එනිසා මේ ආස්වාද ප්‍රසාද දෙකේ රං කර කර කෙරුවොත් ඒක ෆිසියෝതെරපි වලට දෙනවා. හුස්ම ගන්න නතර කරගෙන ඉන්න පිටකරන නතර කරගෙන. ගන්න එක 1 2 3 4 කියලා ගන්න. නතර කරගෙන ඉන්න එක 1 2 3 4 කියන්නේ. පිට කරනකොට 1 2 3 4 කියන්නේ. ඊට පස්සේ 1 2 3 4 කියලා ආයෙ එකක් ගන්න. ඒක සමසත්‍ර චතුරස්‍ර කියන්නේ කවදාකවත් ඒක නෑ අපි. ඒක ඒක ලෙඩසුව කරන ක්‍රමයක්. අපි හුස්ම ගන්න පැටර්න් එකෙන් බලනකොට එයාගේ මනස මොකද්ද කියලා නාඩියල්ලු වගේ කියන්න පුළුවන්. මේ වෙන වෙදෙක්ගේ පතමන්ම බලන්නකෝ. තමම බලන්න මේකේ එක එක සටහන්, එක එක ආකාර, එක එක ගති, එක එක භාව, එක එක ස්වභාව. එදී අපි විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා ඉගෙන ගනිමින් අවුරුදු 25ක් 26ක් නාස්ති කරාට හුස්ම බලන්න ගියොත් මොකද වෙන්නේ බලන්න. ඇවිස්සෙන ඇවිස්සිල්ල. හුස්ම සංසිඳුණත් අපි ඇවිස්සෙනවා. හුස්ම ඇවිස්සුණත් අපි ඇවිස්සෙනවා. නිසා මේකේ පස්සම්බනේ සඳහායි අපි මේ ieval දොර අතහැරලා ඇවිල්ලා සිල් සමාදන් වෙලා කවුරු හරි දෙන බතක් කාලා එළලා දෙන පැදුරක ඉඳගෙන මේකේ එහෙම තැම්පත් වෙන්න අරපන් කිය. මොනවා කෙරුවත් ඇහැට කුණ වැටෙනවා වගේ. ඒකයි අර මයින් ජායක දාලා පෙන්නන්නේ හොල්ලලා තිබ්බට කමන්නේ. ඒක තැම්පත් වෙන එකේ ස්වභාවේ. ඔබ බැලුවත් නොබැලුවත් ඒක තැම්පත් වෙනවා. ඔබ ශබ්ද කිරුවත් නැතත් එක තැම්පත් වෙනවා. ඔබ පැතුවත් නැතත් එක තැම්පත් වෙනවා. ඒක බුදුචානන්තේ සාරාංශික කල්පලක්ෂයක්ම දැක්කා. මේ හුස්ම කියන එක ස්වභාවයෙන් තැම්පත් වෙනවා. මනුස්සයා වීහින් අවසන දෙයක්. නගරවල රාජධානී ඉන්නකොට නිතරම ඇවිසිලා තියෙනවා. ගන්න වාතයත් ගොඩක් විසයිතයි. නගරේ කැලේක ඉන්න ගියාම බොහොම තැම්පත් වෙනවා. ඒකට මේ මොනවත් කරන්න ඕනේ නැහැ. මම මේ භාවනා නොකරන හෝ කරන කෙනාව තක්සේරු කරන කියන එක නෙවෙයි. මේ භාවනා කරන කෙනා භාවනාවට පෙළඹෙනකොට තියෙන පෙළ ගැස්ම මොන වගේ සූදානමකින්ද යන්නේ කියන එක මේ දැන් අපි දවස් 6ක් විතර ගත වෙලා තියෙන නිසා හිතා ගන්න පුළුවන්. පළවෙනි දවසේම ආපු ගමන් හැම කෙනාම ඇවිස්සিলা. ඒ කියන්නේ අහන්න දෙයක් නැහැ. හතරවෙනි දවසේ කියලා කියන්නේ ගෙදර යන දවසේ. ගෝයන්කා රිට්‍රීට් වල හතරවෙනි දවසේ ඔක්කොම ලොක් කරනවා රැයට. මොකද පැදුරටත් නොකිය මම පැනලා යනවා. මොකද උන්ට බෙන්නේ මේ තැම්පත් වෙන්න කියලා. ආයේ බලනකොට ගෙදර හිටියත් තැඩි ඔළුව අමාරු වෙනවානේ. ඊට පස්සේ අටවෙනි දවසේ ගොඩ ආයෙසරයක් අප්සෙට් වෙනවා. ඒක පොඩි වේව්ස් දෙකකින් වගේ යන්නේ. ඉතින් හරහා යන්න පුළුවන් නම් කෙනෙකුට මේ ඇවිස්සුණත් තැම්පත් වුණත් උඹ හිටපන් කියලා පොඩි සෙල්ලමක් නෙවෙයි. ඒ නිසා භාවනාවට පාඩි වෙනකොට, සක්මනකොට යන පෙළඹෙනකොට ඒකට ආරම්භක ශේෂය. ඒකට කියන්නේ සූදානම් ශරීරය කියලා. ලොකු සංසේ සඳහන් කරන මුළු භාවනා ජීවිතය සියල්ලම ඔච්චරයි කියලා. මම ඉඳ ගන්නකොට මොන වගේ අදහසකින්ද වාඩි වෙන්නේ. මේ සක්මන්ට යනකොට මොකක්ද සක්මන් කිරීමම පිනක්. මොනත් ඒ ආනිසංස ඕනේ ඉඳගෙන ඉඳීමම පිනක්. මොකද දස අකුසල කර්මපත සිද්ධ වෙන්නේ නැහැ. දසකුසල කර්මත නොකිරීමම කුසල කර්මපත වෙනවා. වෙන ස්වර්ගයක් මොකට යායේ මේ විච පැයක් මට වාඩි වෙන්න පුළුවන් වුණා බුදුහාමුදුරන් පිඳිද්ද වෙන්න. මට පැයක් වාඩිලා ඉන්න පුළුවන් වුණා ධර්මයට පිඳිද්ද වෙන්න. මට පැයක් වාඩිලා ඉන්න පුළුවන් සංඝයාට සින්තිතෙට වෙන්න. මම පැයක් වාඩිලට මගේ සීලෙට පිඳිද්ද නෑ වෙන මොනවාටද උකට රොටුණු පලන් දන්න දෙයක් නෑ. එතකොට වෙන්නේ තැම්පත් වෙන එක. ඉතින් හිතන්න මේක පොඩි ළමයෙකුට කියලා දෙන වෙලාව. මේ පොඩි දරුවට තියෙන හරියම ක්‍රියාකාරී ශරීරයක්. දැම්මොත් කියලා දුන්නොත් මේකයි කරන්න ඕනේ කියලා උන් ඒක කරලා විනාඩි 15 කරලා ඒ කියන කතා ඇහුවොත් ආවේ බ්‍රහ්ම ලෝකෙන්ද කියලා හිතනවා. ඒක නෙවෙයිනේ ඉස්කෝලේ උගන්වන්නේ. ඒක නෙවෙයිනේ අම්මලා තාත්තලා උගන්වන්නේ. ඒක නෙවෙයිනේ පන්සලෙන් ඉගන්වන්නේ. උගන්වන්නේම අවශ්‍යනේ වැඩනේ. මේ පොඩි කාට තේරෙනවා මේ තුන් දෙනාටම වැරදිලා කිය. අම්මට තාත්තත් වැරදිලා. ටීචරටත් වැරදිලා, පන්තලේ හාමුදුරනත් වැරදිලා. නැත්තම් පල්ලි වාදකටත් වැරදිලා. මොකද ඌලංග ස්වභාවයෙන්ම තියෙනවා ඒ තැම්පත් වෙන ගතිය. ඒ නිසා පොඩි කෙනෙකුට මේක දුන්නොත් හරි ලේසියට අල්ලනවා. නාකියන්ට නාකිච්චයන්ට කියන්නේ මේ පොඩි එකෙක් වෙයලා. beginners mind මේ මොනවාක්වත් දන්නේ නැති අහිංසක ඍජු අදහසක් ඇති කෙනෙක් ආවොත් tempat වීම තියෙයි. ඔය මුල් දවස් 6ේම සිද්ධ වෙන්නේ අර පැලඳගෙන ආපු අන්තට්ටු ගලවන එක තමයි. අර ඇඳගෙන ආපු ලෝගු ගලවලා දාන. ගලවලා දාලා කියනවා මේ නිකම් සාමාන්‍ය මිනිස්සෙක් වෙලා මේ පස්සම්බයම් පස්සද්දි පස් පස්සම්පති කාය සංඛාරම්. පස්සද්ද කාය සංඛාරෝ කියලා මේ හුස්ම රැල්ලේ තැම්පත් වීම කායික අනිත්‍යත්වයකට අදාළයි. අතපය නැවිලි දිගෑරලි දැඟලි හරි මේ ඔක්කොම කාය සංස්කාර වලට වෙනවා. අඩුම ලංසෝ තමයි හුස්ම. ඒ නිසා හුස්මෙත් අවසාන චිත්තක්ෂණ ගෙවෙන තැන බැලුවනම් කාය සංස්කාර. අවුරුදු 104ක් වෙච්ච මිනිස්සෙක් ඊමේල් එකක් ලියලා තිබ්බ දැන මැරලා ඇති. එයා කියලා තියෙනවා තාමත් මම ඊමේල් පාවිච්චි කරනවා. ඉතින් මිනිස්සු හැම කෙනාම මගෙන් අහනවා කොහොමද දීර්ඝාෂුනේ කියලා. ඒ නිසා මම සියල්ලට මට කරදර වැඩි නිසා මම ඒක ඊමේල් එකක් ලියලා තියන්න හදන්නේ. මම ওই ජීවිතේ සම්බන්ධ කිසිම ඉලක්කමක් මතක තියාගන්නේ නැහැ. වයස කොච්චරද ප්‍රෙෂර් එක කොච්චරද ඩයබටිස් කොච්චරද මට වැඩක් නැහැ ඒක දොස්තර බාර දීලා මන් තියෙන්නේ මම බලාගෙන හිටියේ හුස්ම විතරයි ඕගොල්ලෝ කරන්නේ නැත්තේත් ඒක තමයි කියලා මුළු රචනෙම ලියලා තිනවා මේ අනිවාර්යයෙන්ම අතන හැරපවතින හුස්ම දිහා බලා ඉන්නවනම් 104ක් නෝ ඕනේ ගන්න ජීවත් වෙන්න බලංගල රචනේ සමාප්ත කරනවා හුස්මෙත් ගෙවෙන තැන බලන්න ස්තුති ඉවරයි ලියුම බුදු වෙලානේ බුදු වෙලානේ මේ මනුස්සයා මේ ලියන ලියමන මේ ඔක්කොම අමතක කරලා හුස්මත් අමතක කරලා අපි දරුවන්නේ දරුවන්නේ දරුවන්නේ පිටරට වෙන දේවල් කුණු අරප බල බල ඉන්නෝ හුස්ම වහ වෙනවා ගන්න හුස්මත් විසම වෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්න හුස්ම කීයක් බලන්න පුළුවන් දෙකෙත් හුස්ම ගෙවෙන තැන බැලුවොත් ක්ලාන්ත වෙන්න එපා බය වෙන්න එපා ඔක්සිජන් දෙන්න එපා ග්ලූකෝස් දෙන්න යන්න එපා හැම වෙලාවෙම ගෙවෙනවා බලන්න බැරි එක වෙනම කතාවක් ඒ තණ්හාව නිසා ඒක බලන එක භාවනාවේ එල්ලේ කරගත්තොත් ප්‍රත්‍යක්ෂණය කරන්න ඕන දේ අද්දුටු දේ කියලා බලා ගන්න පරණ කිව්වොත් මොකද්ද අඩුපාඩු කියලා හිතන්නේ. ඒක බලන්න මොනවද අපිට අඩු ත්‍රිපිටකේ දැනගෙන ඉන්න ඕනේ. පාලි ව්‍යාකරණ දැනගෙන ඉන්න ඕනේ. මේ ඔක්කොගෙම වෙන්නේ අර අඩුපාඩු බලන මේ හුස්මේ අවධානය බලන වෙන්නොට කල්පනාට වැටෙනවා. ඒ නිසා පස්සද්ද කාය සංඛාරෝ කියලා කියන්නේ උප්පත්තියම අපි ළඟ තියෙන ජන්ම දායාදයක්. මේ බාහිරින් ආව උපක්ලේශ නිසා අපි ඒක අමතක කරලා වෙන මොනවදෝ කරනවා. කරලා අන්තිම හුස්මත් භයානක දෙයක් බාටපත් කරගෙන. හුස්ම ගෙවී යෑම දැකීම විනෝදාංශයක් කරගත් එක්කනට අන්තිම හුස්ම ඉතාමත්ම සුන්දර චිත්තක්ෂණයක්. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා රාහුල පුංචි ආමතුරන්ට රාහුල මේ ජීවත් වෙනකොට හොඳට හුස්ම බැලුවා නම් චරිමක පස්සාසපි ජානිතෝ නිරුජ්ජන්ති. උඹේ අන්තිම හුස්ම යනකොටත් මේ යන්නේ අන්තිම හුස්ම කියලා ඔබ සතියෙන් ඉන්නේ කලකොල වෙන්නේ නැහැ. භාවනා එහෙමයි අපිට අන්තිම හුස්මරත් උදව් කරන්නේ. ඒ නිසා මේ ඉදින්දා වෙන කලබල දිහා බලනකොට හුස්ම බලනවා කියන එක එච්චරම අමාරු නෑ මරණ වෙලාව බලනවා වගේ. ඒ වෙලාවෙදිත් බලන්න මේ ඔක්කොම කරදර තියෙද්දිත් මම මැරිලා නෑ. මට නිින්ද ගිහිල්ලා නෑ. මට සතිය කැඩිලා නෑ. ඒ මොකද මේ කරදර තේරෙනවනේ. ඔක්කොම තේරෙද්දි මට පුළුවන් ද හුස්ම ക്ഷേම භූමිය කරගන්න. හුස්ම නැවත gedet ආවා වගේ කරගන්න පුළුවන් නම් මුඛාවත් නැහැ ඒක වළක්වන්න. වළක්වන්නේ අවිද්‍යාව, වළක්වන්නේ තෘෂ්ණාව කියලා හිතාගෙන අපි උත්සාහ කරමු. මම හිතන්නේ හිත වේ උදේ වෙනකොට මැරණ එකක් නැහැ. වාසි බහිනවා තමයි ඒක ඉතින් ඕම හැටි අප්පා ඒ හැටි ඍතු ගුණ කියන්නේ. ඔයාලා බය වෙන්න එපා. බලන්න පුළුවන් තරම් උත්සාහ කළා මේ හුස්ම ගෙවෙන එක පස්සද්ද කාය සංඛාර කියලා කියන්නේ අන්න ඒක දැක ගන්න ලැබේවා කියලා අනුන්ගේ හුස්ම ගෙවෙනවා බලන්න යන්නත් එපා. ඒක හරි අසාධාරණයි. Tamange එක බලා ගැනීම සඳහා මේක ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ආශිලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා